දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඉන්නේ නොවැම්බර් මාසයේ 25 වෙනිදා අද අපිට වෙලාව ලැබිලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා අපි එතනින් පුරුදු පරිදි අපේ සැසිවාරේ පටන් ගන්නවා ඒ අතර වාරේ සාදරයෙන් ආරාධනා කරනවා සභාවට ඉදිරිපත් කළ යුතු වෙන අවස්ථානුකූල ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියන. මේකේ නම් රජී මහත්තයා කියන්නේ ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමින් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ආස්වාස ප්‍රස්වාසයේ විස්තරය ක්‍රමයෙන් අඩුවේගෙන ගොස් හුස්ම රැල්ල ඊතා සියුම් වේ. එතරම් සියුම් වන විට සිරුරට ඔක්සිජන් වායුව ලැබීමත් ප්‍රමාණවත්ද කියා සැකසිතේ. නමුත් ස්වාමින් වහන්ස හුස්ම මුල මැද අග බැලීමක් සිදු නොකරමි. එසේ කළ යුතුයද? එසේනම් එය සිදු කරන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේක අර හුස්මේ විස්තරය නැත්නම් විස්තරය අඩුවීම පළවෙනි වතාවට නම් සිද්ධ වෙන්නේ. ඒකට කලබල නොවි එහෙම ඒ කටයුතු වෙන්න අරින එක ලොකු හොඳ දෙයක්. එහෙම නැත්නම් හොඳට ලෑස්තිලා ගියාම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකට අර තර්ක මනස ගොඩක් වෙලාට කරදර කරනවා. එහෙම අඩුවීම සතිය අඩුවීමක්ද සමාධිය අඩුවීමක්ද මේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා ලෙඩ වෙයිද එහෙම නැත්නම් වෙන රෝග ලක්ෂණයක්ද ආදි වශයෙන් ඒ ඒ කෙලෙස් වැඩ කරන හැටි. ඉතින් Tamanට කරන්න තියෙන්නේ එහෙමනම් වැඩිම දෙයක් වුණොත් මැරෙයි මැරෙනවා නම් මැරිච්චාවයි. ලෙඩ වෙන්නේ ලෙඩ වෙච්චාවයි කියලා ඒ කයයි ජීවිතය පූජා කරන්න ලෑස්ති කෙනාට ඔය පුංචි දේවල් එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒ අර හුස්ම මේ පොඩි දෙයක්වත් විශ්න ගන්න බැරි වෙන්නේ ඒ තරම්ම ජීවිතේට ඒ තරම්ම කයට තියෙන දැඩි සංවේදී භාවය නිසා. ඉතින් ඒක තමයි මෙතෙන් යත්‍ර පරීක්ෂා වෙන්නේ. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට කලබල මනසක් තිබුණොත් චංචල වෙන මනසක් තිබුණොත් කවදාකවත් ඒ තැම්පත් වෙන හුස්ම දිහා බලන්න බෑ. ඒ නිසා ඒ විනුවට කරන්න තියෙන්නේ මේ විදිහට හුස්ම ඊටාම ගොරෝසුව ලොකු විස්තරයක් ඉන්නකොට නෙවෙයි ඇත්තටම හුස්ම පරීක්ෂා කරන්න පුළුවන් එක හොඳට ඕම තුනි වුණාට පස්සේ. හොඳට ඕම තුනි වෙනවා කියන්නේ හොඳට ඕම හිත ප්‍රනීත වෙනවා අරමුණු හොඳටම Tamanට ලං වෙනවා. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති ඊට පස්සේ රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති ඊට පස්සේ තමයි සබ්බකාය පරිසංවේදී කියන්නේ හොඳටම දීර්ඝ හුස්ම කෙටි වුණාට පස්සේ තමයි හුස්මේ සම්පූර්ණ විස්තරය බලන්න පුළුවන් වෙන්නේ. ඒකෙත් බලන ආකාරයක් නැහැ යා පෙන්නයි. මොනම දෙයක්වත් නැහැ මේකේ අවසල බැලිල්ලක්. මොනම දෙයක්වත් නැහැ මේකේ කෙනහිල්ලක්. මේ හුස්ම පරිණාමයේ වී යනකොට අදාළ දේ පෙනෙයි ප්‍රශ්නේ තියෙන්නේ අර වගේ තර්ක අර වගේ සැක අර වගේ මේ කෙලස් වින්ගනකොට ඒවට උදව් කෙරුවොත් හුස්ම විස්තර දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවට කෙලස් ඇවිස්සෙන එක බයසක පහළ වෙන එක ස්වභාවිකයි. ඉතින් ඒක ඒක නිසා ඉසල සැරේ මෙහෙම වුණාම අනිත් දවසේ යනකොට ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ විදිහට ගොඩ පෙරක දෝරුකම් දෙන්න මිත්‍ර ස්වරූපයෙන් මිත්‍ර ප්‍රතිරූපකව වෙනවා. ඔබ පේන්නේ නිකන් පණ රැකලා දෙන්න එනවා වගේ, සෞඛ්‍ය සැකලා දෙන්න එනවා වගේ, සුභ සිද්ධිය හදන්න එන දේවල් වගේ. නමුත් කරන්නේ මොකද්ද? අර ආසන්න වෙලා උත්සන්න වෙලා පේන්න හදන අරමුණ නිසිනින්ද බලා ගන්න බැරි වෙන්න හිත කලඹනවා. හිත අවිශ්වෙන එක. ඒක නිසා ඒක දැනගෙන මේක නැවත නැවත කරනකොට ඕනම කෙනෙක් අපි දවස් දෙක තුන හතර පහ ආයත ආශ්‍රය කරනකොට එයාගේ මේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හැසිරීම් රටා තේරුම් ගන්න. ඒකට ආය වෙනමම අධ්‍යාපන මාලාවක් පාඨමාලාවක් කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා නැවත නැවත හුස්ම පේන්න අරින්ද පේනකොට ඒක වෙනදා නොදැක්ක පැතිකඩ නොදැක්ක ආකාර පේනවා. ඉතින් ඒක කියනවා හුස්ම හුස්ම රැල්ල මුළුල්ලම දකින්නයි කියලා. සම්පූර්ණ ක්‍රියාකාරීත්වය දකින්න. ඒක තමයි තාක්ෂණිකව කියන්නේ මුලමදාගේ දකින්නයි. බින්දට වැඩිය රංගනේ දිහා බලන ඉන්නකොට එයා ඉස්සෙල්ලා නොපෙනුච්ච පැති ඒ මේ ඒ භූමිකාව හරහා පේන්න පටන් ගන්නවා. ඒ නිසා විශේෂ බැලිලක් නෑ ওই ක්‍රමෙමයි තියෙන්නේ. හිත කලබල කරගන්න නැතුව හිත දුක් කරදර ගන්න නැතුව එහෙම නැත්නම් මානසික ආතතිය ගන්න නැතුව නිසිනින්ද බලන්න. එතකොට තමන්ට පේන ටික තමයි බලන්න ඕනේ. මොනම දෙයක්වත් අවසල බලන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ හිත තවත් ආතතිගත වෙනවා. හිත තවත් දල දඬු වෙනවා. ඒ වෙනුවට හොඳට නැවතිල්ලේ හොඳට සුහදව හොඳට මිත්‍රව හොඳට මු르දුව හුස්ම දිහා බලන එක තමයි කරන්න තියෙන්නේ. වෙන විශේෂ ක්‍රමයක් නැහැ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ දවල් නිදිමතත් සමග භාවනා කරන්න විශාල ප්‍රයත්නයක් දැම්මා. ටික වේලාවකින් පසු ඒ తත්වය වෙනස් වී ආනාපානෙහි හොඳට හිත පිහිටුණා. මේ අතර අත් දෙකෙහි තද වේදනාවක් දැනුණා. මෙය මෙනෙහි කරමින් ආනාපානෙහි හිත පිහිටවන්න පුළුවන් වුණා. පසුව වේදනාව කකුලටත් ගොස් අත් කකුල් කඹයක් අඹරනවා මෙන් ඊටම තද නොයිසිලිය හැකි වේදනාවක් ආවා. මේ සියල්ල මෙනෙහි කරමින් හොඳට ආනාපානෙහි හිත පිහිටන්න පුළුවන් වුණා. දැන් ඊටා පැහැදිලිව ආනාපානය දැනුණා. වෙන කිසිම සිතිවිල්ලක් නැහැ. ආනාපානය මා ඉදිරියෙන් සිටිනවා වාගේ. ආනාපානය ඇඟට ආහාරයක් ලෙස දැනුණා. වේදනාවන්ද ක්‍රමයෙන් අඩු වුණා. නමුත් නැති වුණේ නැහැ. තව කොපමණ වෙලා මෙසේ සිටින්නද නොදන්න නිසා භාවනාවෙන් මිදුණා. වේලාව බැලුව විට පැය දෙකක් භාවනා කර තිබුණා. හැකිනම් තව කොතෙක් වෙලා දිගටම භාවනා කළ යුතුයදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. කාලයක් අදිෂ්ඨාන කොට භාවනාවට ඉඳගත යුතුයද? ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. භාවනා කරන්න පුළුවන් නම් දවසට පැය 25ක් දැම්මොත් හරි හොඳයි. 24යි අපිට හම්බෙලා තියෙන්නේ පොඩ්ඩක් වැඩිපුරලා කරන්න. ඉන් එහා කළ යුත්තක් තියෙනවා මට පොඩ්ඩක් කියන්න මොකක්ද කියලා. එහෙම නැත්නම් මේකේ එක වාක්‍යයක් තියෙනවා මම පැය දෙකකට පස්සේ භාවනාවේ මිදුණයි කියලා. මෙන්න මේ භාවනාවේ මිදුණා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න බලන්න මොකද්ද කෙරුවේ කියලා. මම හිතන්නේ මේ මම මේ අරස් ප්‍රශ්න අහනකොට කවුරුත් උත්තර දෙන්න එකක් නැහැ. ඒක නිසා භාවනාවෙන් තොර අසවල් දේ කරන්න තියනවා කියලා කවුරු හරි අත උසලා පොඩ්ඩක් කියන්න බෑනේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඈ? ඒ නිසා නැගිට්ටත් භාවනාවේ තමයි. ඉතින් මේ විදිහට මේ කතර විශාල කලුසුදු වෙනසක් ඇති කර ගන්නවා අර බබාලාගේ භාෂාවෙන් කතා කරනවා. නැගි පය දෙකක් හිටියා. ඇඟෙහි කැඩ නැගිට නැගිටිනකොට සතිය නැගිටන නැගිටට පස්සෙත් කැඩෙන්න ඕන කම නැහැ. ඊට පස්සේ ටිකක් ගිහලා සක්මන් කරනවා සක්මනේදීත් භාවනා ඊට පස්සේ ආයෙවිල්ලා වාඩිනවා ඒත් භාවනා තමයි ඒකට පැය 24ම භාවනා තමයි ඉතින් මේ විදිහට මේ අනුන්ගෙන් චක්‍ර කතා පාඩම් කරන්න හදනවා අනුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා මොකද මේ භාවනා කියන්නේ සුදු පාට අනික් වෙලාව කළු පාට කියලා මේ දෙක අතර වෙනස සතියට ওই දෙකේ වෙනසක් ඇති වෙනවා නම් තාමම සතිය කියන එක අඳුනගන්නේ නැහැ ඒක නිසා එහෙනම් ප්‍රශ්න කාරින්න දාත ගහනවා වැඩි මං හිතන්නේ ඒ නිසා කවුරක්වත් උත්තර ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් සාකච්ඡාවට ලක් කරන්න අමාරු බව හැබෑව. ඉතින් ඊට පස්සේ මේ නැගිටින්න හිතනවා නැගිට්ටා ඉතින් භාවනා කැඩෙන්න ඕනේ නිසා භාවනාවෙන් මිදුණයි කියලා කියන එක අර්ථකත අර්ථකතනෙ දෙන්න පටන් අරගත්තොත් මොකද්ද තමන්ගේ හිතේ තියෙන gedirin ගినాපු සංකල්පයක් මේ කියන්න හදන්නේ. දහවනෑ මිදීමක් කියලා දෙයක් යෝගාවචරයට මතක තියාගන්න මේ සතිය කියන්නේ මා අම්මතර දෙයක්. අල්ලා ගත්තට පස්සේ කොටි වලි ගැල්ලෝ වගේ රහත් වෙලා මිසක නතර වෙන්නේ ආයෙ ගලවන්න හම්බෙන්නේ ඒක. මම මේ කරන්න හදන එහෙම කොහොම හරි පොඩ්ඩක් කෝල්ලා ටිකක් එංගේ ගාන්න ඊට පස්සේ ගැලවෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ගලවන්න හැදුවට ඒ කෙලෙස් වලට ආවඩන ගතිය. සතිය කියන එක ඉරියව්වට බැඳිලත් නැහැ, අරමුණකට බැඳිලත් නැහැ, දවසකට බැඳිලත් නැහැ, අවදි වෙලාද නිින්ද කියන එකට බැඳිලත් නැහැ. ඒක ඒකාන්තයෙන්ම පුරාම වැඩ කරන එකක්. ඒ නිසා ඒකත් එක්ක සමාදන් වෙලා ඒකත් එක්ක ඉන්න බලන්න. එතකොට පැය 24ත් ඉඳලා තවත් පුළුවන් නම් ඉන්න. එච්චරයි කියන්නේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ලියලා කියවලා බලන්න. ප්‍රශ්න ලිවර ප්‍රශ්න නැහැ, ප්‍රශ්න මතුනට ප්‍රශ්නකුත් නැහැ. මම මේ භාවනාවෙන් මිදුණා කියන්නේ මොකද්ද? මම දවසට කොච්චරලා භාවනා කරන්න ඕනද කියලා අහන්නේ මොන පදනමේ ඉඳගෙනද කියලා. ඊට ඉස්සෙල්ලා මුලින්ම මට කියතයි කල්ව ඇල්ලේ පාඩම් පටන් ගන්නකොටම සතිය කියන්නේ භාවනා කියන වාක්‍ය පොඩ්ඩක් මතක තියාගන්න එතකොට ඉවරයි. අහනවා නම් අහන්න තියෙන්නේ මම දවස් පාවසට කොච්චරලා සතියින් ඉන්න ඕනද? මම මේ සතියෙන් මිදුණා මං හොඳයිද ෂෝක්ද මම මේ කියන ටිකෙන් තමන්ගේ අහන ප්‍රශ්නට උත්තර හම්බුනේ නැත්නම් මම නැවතත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න පිළිබඳව ඒ ටික කියන්න මොකද්ද භාවනාවෙන් මිදුණා කියන එකේ අදහස ඇත්තටම පුළුවන් ද බලන්න සතියෙන් මිදෙන්න කවදාවත් මිදෙන්න මිදෙන්න මිනිහා ළඟට එනවා සතිය නිකන් නැංගුරමක් වගේ එකක් වැඩ ඕන වෙලාවට විසි කරනවා නැති වෙලාවට ගෙදර තියාගන්න නැංගුරම කියන්නේ හදිසියකට විසිකොල දාන අනික් වෙලාවට ඇතුලේ තියෙනවා. නිසා සතිය කොහොමදත් බලනකොට හදිසියට ගිහිල්ලා මිනිහා වැඩේ කරලා දීලත් ඉවරයි. ඒක නිසා භාවනාව කියන වචනේට ප්‍රතිස්ථාපනය කරන්න සතිය කියන එක ඒකල දවසේ ඉදින්දා කට කතා කතා විලාසය ලියන ලියමන් සතිය කියන වචන ප්‍රතිස්ථාපනය කළ බාන සම්පූර්ණ වෙනස් දෙයක් ජීවිතේ කියන්නේ. නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාවේදී ඉහළට ගන්න හුස්ම තේරීම ඇතිවන තේරීම ඇතිවන අතර පහළට හෙලීමේදී තේරෙනවා. ඒ දෙක අතර මැද කුමක් වේද කැඩීමක් සිදු වෙනවාද නොදැනේ. හුස්ම රැල්ල ඉහළට ගන්නවා පහළට හෙලනවා නාසය මුල පවත්නා අතර පවත්වා ගන්න අතරදී ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියන් පහට එන අරමුණු විඥාණය සිතට ලබා දෙන නිසා ආනාපානයට බැස ආනාපානයට බැසගත් සිත අරමුණු කරා දිව යන්නේය. එක තැන තැම්පත් කරගත නොහැක. අනිත්‍යය මෙනෙහි කිරීම සුදුසුද? ධර්මය පහදා දෙන ඔබ වහන්සේට නිවන් සුව අත්පත් වේවා. තෙරුවන් සරණයි. අවුලක් තියෙනවා මේක. ඉදිරිපත් කරනකොට අවුලක් තියෙනවා. ඉස්ලාම් පටන් අරගන්නේ ඇතුල් වෙන එක වැටෙනවා පිටේන වැටෙනවා මැද කොටහ වැටෙන්නේ නැහැ කියලා ඊට පස්සේ පංචේන්ද්‍රිය සහ මේ විඥාණය අරගෙන වෙන අරමුණුත් එක්ක හිත පිට යනවා කියන චෝදනාවක් තියෙනවා. මේකේ ධර්මී තේරුම් කරලා දෙන්න කියලා. නමුත් මූලික උපදේශවලදී හොඳට මතක් කරලා තියෙනවා යම් වෙලාවක ආස්වාසේ ආස්වාසයෙන් වැටෙනවා නම් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ වශයෙන් වැටෙනවා නම් අතරමැද නොවැටෙන දේ ගැන කනගාටු වෙන්න එපා. වැටෙන දේ මොකද්ද කියලා කියන්න. ආස්වාසයේදී මොනවද වැටෙන්නේ? ප්‍රස්වාසයේදී මොනවද වැටෙන්නේ? බලන්න කොච්චර ලස්සන මේ රචනයේක මග ඇරලා තියෙනවද කියලා. මට ආස්වාසය හොඳට වැටෙනවා කියනවා. ප්‍රසාදය හොඳට වැටෙනවායි කියනවා. මට මේ මැද වැටෙන්නේ නැහැ හිත පිට යනවා කියනවා. අර වැටහිච් ආස්වාසි කරන එක වචනයක්, එක විශේෂණ පදයක්, එක තොරතුරක් දැම්ම නම් ඒක දිගේ ගමන යන්න පුළුවන්. ඒක ඒක නොකියනද, ඒක මග අපේ හිත අපේ කෙලෙස්, අපේ වචන, අපේ ව්‍යාකරණ කොච්චර ලස්සනට ක්‍රියාත්මක වෙනවද කියලා බලනිනකොට පේනවා. ඒ පොඩ්ඩ මගහැරියට පස්සේ ලෝකයක් ප්‍රශ්න ඇතුලේ. අර වැටෙහිච්ච මට ආනාපාන වැටුනේ මෙහෙමයි කියලා ඒක දිගේ ගියා නම් ඔය ඔක්කොමත් ඉදි ලස්සන භාවනාව යනවා. ඒක නිසා gedette එන තොරතුරු පලක් කරනවා. ආපු නැති තොරතුරක් ගැන කණපින්දම් ගන්නවා, චෝදනා කරනවා, ඒකට හේතුව මේ භාවනා කරන්නේ මොකටෙයි භාවනා කරලා කමඨහං සුද්ධ කරනකොට කියන්න ඕනේ මොනවද කියන කාරණා දෙක පිරිසිදුමයි. එයාතර මේ ප්‍රශ්න දින කෙනාගේ හෝ ප්‍රශ්න මතුවෙන කෙනාගේ දෝෂේ නෙවෙයි. ඒක කියලා දුන්න කෙනාගේ දෝෂේ. ඒක නිසා මතක තියානින්න ආස්වාසේ මුළු ජීවිතේට එක දවසක් හරි වැටුණා නම් ඒ ආස්වාසේ මට වැටුනේ මේමයි කියලා මට දැනුනේ මෙහෙමයි කියලා මම අත්දැක්කේ මෙහෙමයි කියලා මම අත්විඳ මෙහෙමයි කියලා ඔච්චරයි මේ අහන්න මේ කන බලාගෙන නමාගෙන මම අහගෙන ඉන්නේ. ඒක නොකියන්න උත්සාහ කරන හැටි විතරයි විහිළුවක් වශයෙන් මට කියන්න තියෙන්නේ. ඒ දේ නොකිය ඔක්කොම නරියයි බල්ලයි කතා දිගට දිගට ලියනවා ඊට පස්සේ පංචස්කන්ධය ගැන කියනවා විඥානය ගැන කියනවා නොදැනෙන පැති ගැන කියනවා ඔක්කොගෙම කරණ තියෙන අර පේන කෙලමෝලෙන් දමලයන්ලා පෙන්නන දේ ලියන්නේ නැතුව කියන්නේ නැතුව වට පීස් යනවා. ඒකට හේතුව වෙන මොනක්වත් නෙවෙයි මෙතෙක් කාපු බණ පටලවා ගන්නවා. මෙතෙක් කාපු කියූපේ හැම පොතක්ම පටලවා ගන්නවා. මේ ඉස්ස ඉල්ලන දේ, ප්‍රකට දේ, ප්‍රසිද්ධ දේ පහත් කළා සලකලා. එවන තපත්‍යක්ෂේ පහත් කළා සලකලා අර කොහෙද ආපු අතරමැද දෙයක් ගැන අහලා තිනවා. අනිත් මේ පංචේන්ද්‍රියක් ගැන අහලා තිනවා විඥානයක් ගැන කතා කරලා තිනවා අනිච්චන් දුක්ඛං අනත්තං නිකන් කතා කරුවට කමක් නැද්ද කියලා අහනවා අර කියන කාරණාව තේරුම් ගත්තේ නැති නිසා නිසා මේ වෙලාවක හරි කමක් නැහැ කරුණාවෙන් මතක තියාගන්න කමඨාන් සුද්ධ කරන කරුණු තුනයි දැනගන්න ඕන අරමුණ මොකද්ද මෙනෙහි කිරුවේ කොහොමද වැටුනේ මොකද්ද ওই තුන කිව්වනම් මෙච්චර දවස් ගණන් කමඨාන් සුද්ධ කරන්න ඕන කමක් නැහැ මේ වගේ දේ අරමුණ කියලා තියෙනවා වැටුණයි කියලා මල්ලෙන් ගහලා තියෙනවා. මොනවද වැටුනේ කියලා ලියලා. ඒ නිසා අසොන්දට පෙනේ නැයි යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක එකුසේ කියලා තමයි කියන්නේ. එනිසා මේ මං පහු කරන පහු කරන නැත්තම් අරසුත්තර බලාපොරොත්තුෙන් කතා කරන ප්‍රශ්න වලදී තේරෙන්නේ නැති යමක් හෝ මම ප්‍රශ්න තේරුම් ගත්තේ නැතිකමක් තියෙනවා නම් මම කියනවා නැවතත් ලීලා දාන්න මේකට එකක්. මෙන්න මම අහපු දේ නෙවෙයි ඔබ වහන්සේ කතා කරේ මට මේකයි සුද්ධ කරගන්න ඕනේ කියලා. නමුත් මම මේ කියන දේ දැනගන්න මේ වැඩමුළු අපි යොදන්නේ සතිය පිහිටවණ්ඩයි. ඒ නිසා Tamanට සතියෙන් යුක්ත වාහනපානේ බලනවා නම් ආස්වාද ප්‍රසවාසයේ සතියෙන් නැතුව බලන වෙලාවට වැඩිය සතියෙන් ඇතුව බලනකොට මොනවද දැක්කේ කියන කිව්වොත් කේන්දරේ වැඩුවා වගේ ගමන පහසුයි. නොදැක්ක දේවල් හෝ අනම්මනං විඥාන කතා නැතුව අනිච්ච දුක්ඛ කතා නැතුව අර අස්පනා අපිට පේන දේ කියන්න කියන එක විතරයි මගේ ඉල්ලීම. ඒ අනුව මම යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම පිළිබඳ සිහියෙන් ඉන්නා විටදී පර්යංකේදී කඳ ඍජුව පවත්වාගෙන ගියද ටික වේලාවකදී බෙල්ල නැමී ඇති බව දැනේ. නිින්ද ගිය බවක්ද නොදැනේ. නින්දත් නොනින්දත් අතර තත්වයක් දැයි සැකයකි. අරමුණෙහි හිත තදින්ම මේ අවස්ථාවේදී නොපවති. ශාරීරික ඉරියව්ව තිබූ පරිදි සකසාගත් විට අරමුණට සිත පැමිණේ. මේ తත්වය මගහරවාගත හැක්කේ කෙසේද? භාවනාවේදී මෙය අපහසුතාවක් ලෙස දැනේ. සමහර විටක රචනෙ ලියවිලා නැති වුණාට හිතන්න වෙන්නේ එක දිගට සතිය පැවතිලා නැහැ අතරමඟදී සතිය පොඩ පොඩ කැඩිලා තියෙනවා ඒක පාට් නැගිටලා බලනකොට ඒ කියන්නේ අසතියක ඉඳලා නැගිටලා බලනකොට අරමුණේ පවත්ත ගන්න බැරි ගතියක් බෙල්ල කඩා වැටිච්ච ගතියක් ඉරමුණ අරමුණ ඉරියව්ව වැක්කිරිච්ච ගතියක් වගේ තිබිලා තියෙනවා මොකද එකක්වත් අස්වාභාවික දේවල්වත් හෝ විකෘති නෙවෙයි පොඩි අඩුපාඩුවයි තියෙන්නේ පටන් ගන්නකොට තිබුණු සතිය මේ වැටෙන තැනට මේ ආනපනේ තේරෙන්නේ නැත්නම් යනකම් එක දිගට නූලක් දිගේ අත ඇදගෙන ගියා වගේ ගිහිල්ලා නැහැ. ඉතින් යෝගාචරය මතක තියාගන්න ඕනේ දැන් වැඩි සෑහෙන දුරට හොඳයි. හරියට බයිසිකල් එක වදින්න පුළුවන් අතනින් මෙතනින් කකුල බිම තියා. දැන් බලන්න ඕනේ කකුල බිම තියන්නේ නැතුව පුළුවන් තරම් බයිසිකල් එක අරගෙන යන්න හදනවා වගේ ගත්ත සතිය කැඩිලා තියෙනක විතරක් මේ වෙලාවේ 100ට නගාගෙන ඒ ඛණ්ඩ සතිය අඛණ්ඩ සතියක් පාටපත් කරගෙන කොහොමද ආනාපානෙ දැනෙන තැන සිට නොදැනීම තැන දක්වා ගියේ කඩ කඩ වෙලා දෙයක ගියේ නැත්නම් ඒක දැක දැක දැන දැනද සිද්ධ වුනේ. මේ ඉද්ද ගැහුවා වගේ තිබුණ කය කොහොමද මේ වැක්කිරන තැනට ගියේ? ඒක Tamanට මල්ලෙන් ගහලා එකසර ඉන්ද්‍රජාලයක් කරාද? නැත්නම් අතරමැද Tamanගේ නිරීක්ෂණ ශක්තියේ සතිය අඩුපාඩුවක් වෙලා තියෙනවද කියන එක සලකලා බැලුවොත් මේ තියෙන සතියේ ප්‍රමාණාත්මක සතිය ගුණාත්මක බවට වැඩි කිරීම සඳහා අඛණ්ඩ සතියක් මම පවත්නවා කියලා මේ නාටකමේ තැන් තැන් වල ජවනිකා මග අරින්න නැතුව සම්පූර්ණ එක බලනවා කියන අදිෂ්ඨානය ගන්න හොඳ වෙලාවක්. ඉතින් එහෙම කරගෙන යන්න එතකොට මේකේ හැංගිලා මේ වසංගලා කරන්න හදනදී ඇස් බැඳීමෙන් කරන්න හදනදී එලි පිට කරනවා වගේ දැක් ගන්න පුළුවන් වෙයි සතියෙන් යනවනම් එතකොට Tamand මේ තියෙන සැකේ දුරු වෙනවා කියලා ඒක නම් සහතික කළා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී යටිපතුල ස්පර්ශ වන විට ඇටසැකිල්ල ඉදිරියට යනවාසේ දැනේ. ඒ මානසිකාරයෙන්ම පරයන්ක භාවනාවට වාඩි වූ විට ආස්වාස ප්‍රස්වාසය හොඳින් දැනේ. ඒ අතරතුරදී මගේ මුළු කයත් මුහුණත් දැවෙන්නට පටන් ගනී. එයට හේතුව කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. දැවෙන්න දැවෙන බව දැනුණාට ඉතින් පතේ බලනකොට bitter මල්ලි එහෙම තියෙනවනේ ඉතින්. මොකක්වත් අඩුපාඩු වෙලා නැහැනේ. ඉතින් ඒක නිසා මේ ගණන් ගන්න දෙයක් නැහැ ඉතින් ඔබ. ඔන්න කෑලි අඩුයි, bitter පොඩි වෙලා අනම්මනම් තියෙනවා නම් ඉතින් කොට පිළියම් කරන්න ඕන. ඒ තරමටම මේකේ මැස්සෙක් වහන්න බෑ. ඒ තරමටම මේක හෙල්ලෙන්න පෙරලෙන්න බැලුවා gediya පිටින් නිවන් යන්න ඕන වෙලා තියෙන්නේ. ඕක සම්පූර්ණ සුන්නත් දුලි කරනවා. ඕක අම්බරලා උණු කරලා කෝවේ වක් කරනවා. ඒකටයි මේ මේ මොකද්ද කියන්නේ මේ සිල් රකින්න වෙලාවදී සීලයක් ආරක්ෂා කරන වෙලාවදී මගේ මේ කයත් ජීවිතයත් මම බුදුන්ට පූජා කරනවා කියලා කියන්නේ ඔච්චරයි. ඒක නිසා තම්බයි පුච්චයි කරකොලතැරි සුන්නත් දුලි කරලා අලු කරලා පිඹී මේ හැම දෙයකින්ම පෙන්වන්න දන්නේ ධාතු ගුණයක්. නමුත් අපි මේ પરමාර්ථය දකින්න වෙනකොට කයයි දකින්නේ. ඒ නිසා අපිට කවදාකවත් ඒ ධාතු මනසිකාරයවත් પરමාර්ථයවත් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද මේ අපේ හිත නිතරම පෞද්ගලික ලක්ෂණ වලට කැමතියි. පොදු ලක්ෂණේ නම් උණුසුම සීසත පේන ගස්කල් වල නෙවෙයිනේ තමන්ගේ ශරීරෙනේ. ඉතින් ඒක වෙනකොට මේ ශරීරේ නෙවෙයි මේ තේජෝ ධාතුවයි දැක්කේ කිව්වනම් ලොකු දියුණුවක්. අයියෝ මගේ ඇඟ පිච්චුණා, ඇඟ දැවුණා කියලා ගත්තන පියවර දෙකක් පස්සට යනවා. එකම දේ දිහා ඒ නැඹුරුව බලන්නේ මොන පැත්තරද කියලා බැලුවොත් මගේ කය මගේ ඇඟ කියන බබාගේ භාෂාවෙන් යන්න පටන් අරගත්තොත් හරි බයක් හරි චකිතයක් පස්සට ඇදලා දාන ගතියක් තියෙනවා ගස්සන ගතිය නෑ මේ ශරීරය කියන මේ ස්කන්ධේ මේකේ තියෙන තේජෝ ධාතුමේ පෙන්න අනේ මට ඉතින් මේක මෙච්චර පිරිසිදුව මෙච්චර කල් දකින්න හම්බුන්නේ නෑනේ අනේ මට මේ තේජෝ ධාතුව තව හොඳට පිරිසුදු දකින්න ලැබේවා කියලා ඒක බය වෙන්නේ නැතුව පස්සට ගන්න තුක දිහා බැලුවනම් මේ ශරීරයෙන් මෙතෙක් කල් ගත්තේ නැති උත්තරම වැඩපිළිවෙලක් උත්තරම ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. ඒක නිසා යෝගාවතරය ඒ වෙලාවේදී ඒ කෙලෙස් බරිතව අයුනිසුමනසිකාරයෙන් පලන හදන මේ කය පැත්තක තියලා හරිනම් తాවකාලිකව ඒ හරහා පෙන්වන්න හදන මේ උණුසුම සිසිලස කම්පන චංචල ගති අර ධාතු මනසිකාර කියන පැත්තෙන් බලන ඒ පරිවර්තනය වෙච්ච දවසේ ඉඳලා මේක විශාල සතුටක්. එතකන් මේක අපාය යෑමක්. එහෙම නැත්නම් දැවිල්ලක්. මේක තැවිල්ලක්. ඒ නිසා මේක දිහා බලන දෘෂ්ටි කෝණය මිස මේ තාපයේ හා දැවිල්ලේ දුකක් නැහැ. ඒක ධාතු මනසිකාරවත්යෙන් බැලුවනම් ලොකු සතුටක්. මේ ශරීරය දැවෙනවා, ශරීරය පැලහෙනවා කියලා බලනනම් ලොකු දුකක්. ඒක නිසා ඒ බලන්න හැටි මේක දිහා බලන දෘෂ්ටි කෝණ එහෙම නැත්නම් අපි කරන දෘෂ්ටි එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයේ හැටියටයි මේක තියෙන්නේ සානිද්දවසේ ලෑස්තිලා යන්න. ඔබ ධම්බන කන්නේ ධම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් මේක බුදුහාමුදුරනේ දීලා තියෙන. ඔබ කියලා බුදුහාමුදුරත් එක්ක බේරගනින් කියලා භාවනාව ඉදිරියට ගෙනියන්න. එහෙම තමයි ශරීර ආසාවෙන් ගියොත් හරි අමාරු ඉදිරියට යන්න හැම වෙලාවෙම මේක හරි බරු බැඳා වගේ පස්ස රදින ගතියක් තියෙනවා. ඉතින් ඒක කොහොම හරි හැප්පිලා හැප්පිලා හැප්පිලා මේ ශ්‍රද්ධාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු දවසක් එනවා. ඒ කොයි වෙලාව වෙනවද කියලා කියන්න බෑ. කරන්නේ හැම වෙලාවම අත්තරදි හරහා තමයි. විචි දවසෙන් පස්සේ තමයි තේරෙයි මේ අපි මෙතෙක් කල ජීවිතය දිහා බලපු හැටිත් බුදුහාමුදුරුවෝ අපේ සත්‍යයට ලක් කරලා අපිට බලන්න පෙන්නන හැටිත්. අන්නේ වෙනස දවල් වේද රෑ වේද ඉඳගෙන ඉඳද්දි වේද පුදියන ඉඳද්දි වේද කියන්න බෑ. එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදීද මට ආනාපාන සති භාවනාව හොඳින් වැඩේ. ආස්වාසේ හා ප්‍රස්වාසේ මුල මැද අග හොඳින් වටහා ගත හැක. සිත තුල සමාධිය ඇතිවේ. අහසේ වලාකුළු පාවෙන්නාක් මෙන් වරින් වර සිටිවිලි හා හැඟීම් ඇතිවේ. නැවත තුනී වෙයි. නැවත නැති වෙයි. එසේ සිටිවිලි ඇතිවීම සතියට බාධාවක් නොවේ. සක්මන් භාවනාවේදීද දැන් පෙරට වඩා සතිමත් වීමට පුළුවන්. තව දුරටත් සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. මේක මේ විදිහට හැම නිතිපතා පරියංග සක්මන කරගෙන කරගෙන ගියොත් මේ දැකපු දේ මේ අත්දකපු දේ හේම තහවුරු වීමක් පන්නරේ වැටිල්ලක් වශී විල්ලක් සිද්ධි විල්ලක් වෙනවා ඒ නිසා ඒ දැනට මේ අල්ලගත්ත ටික ඊගාව පියවර යන්න ඉස්සෙල්ලා හොඳට පట్టල වෙන්න ඕන. හොඳට තහවුරු වෙන්න. හොඳට වශී වෙන්න ඕනේ. ඒ සඳහා ඉතින් එකයි අනුග්‍රහ අපට කරන්න පුළුවන් වෙන්නේ නිතිපතා කාලසටහන කරන්න. කරගෙන කරන ඊට පස්සේ මේක තහවුරු වෙච්ච ගමන් හිත ඊගාව මට්ටමට පයින්. ඒ තියෙන තියෙන පියවර වල තහවුරුව නැති වුණොත් ඔක්කොම ගලවලා ලෙස්සලා වැටෙනවා. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා කන්දක තනකොළ කන එළදෙනක් උඩ හොඳට තන නිල්ල පේනවා. පාවුලේ තනකොළ බේලිලා ඉතින් ඒ තන දෙන මේ හෙලේ කකුල් අතර තියාන තනකොළ කනකොට එයා ඉස්සරහ කකුල් දෙකට හොඳට පදනම දෙන්නේ නැතුව පස කකුල් දෙක ගැලෙව්වොත් ලෙසල වැටෙනවා. ඒ නිසා පස කකුල් දෙක ඉස්සන් ඉස්සර වෙලා එයා ඉහළට යන්න කැමති නම් ඉස්සලා ඉස්සරහින් තිබ්බ කකුල් දෙක හොඳට පట్టල කරන්න ඕනේ. පట్టල කරලා ඒකට බර අරගෙන තමයි පස්සේ කකුල් දෙක ළඟට ගන්න. ඒ විදිහට තියෙන තියෙන পায় පටල කරගන්න නැතුව ඉස්සරහා දෙක පටල කරනද පස්ස දෙක ගත්තොත් අල්ලපුවත්තත් නැහැ, পায় ගහපුවත්තත් නැහැ. එහෙමනම් ඒකිට එළදෙන කීයයි. නෑ එළදෙන කියන්නේ අන්න එහෙම තමයි. එහෙම නැත්නම් ඉස්සරහා කකුල් දෙක හොඳට පටල කරලා පස්සට ගත්තොත් කිරියම්මා කියලා කියයි. ඒ නිසා මේක පట్టල කරගමු. පట్టල කරාට පස්සේ උඩට යන්නත් පුළුවන්, නිල් තනකොළ කන්නත් පුළුවන්. ලැබිච්ච ලැබිච්ච පුංචි පුංචි ටික එතන එතන තහවුරු කිරීම තමයි වශී කිරීම කියලා කියන්නේ. ඒකට කියන්නේ භාවිත කිරීම කියලා. භාවිතා කරන ඉස්ලාම ආශේවනය කරන්න. මෙහෙම දෙයක් කළ හැකි කියලා හිතට වදදලා දෙන්න. ඒක ආශේවන ප්‍රත්‍ය. ඊට පස්සේ භාවිතාව නෑ මට කාගවත් පරෝපදේශ රහිතව මට මේක නැවත නැවත කරන්න පුළුවන් කියලා. ඒකට තමයි එනවා ඒක භාවිත වෙනවා. ඊට පස්සේ බහුලීගත කරනවා. ඒක නිකම් මේ හිස වට කරකෝල කස කස ගන්නවා වගේ දාන්න පුළුවන් සෙල්ලම් ටික තේරම දානවා. ඒකේ හැම පැත්තරම විකූර්ණණය කරන්න ඕන. මේ කියන්නේ ආශේවන ප්‍රත්‍ය. දැන් මේක භාවිතා කරනවා. නෝ භාවිතා කිරීමෙන් තමයි අතේ හුරුව ගන්න. ශිල්පේ දැනගත්තට අත උරු කර ගන්න ගොඩාක් කරන්න ඕනේ. ඒක නිසා ඇත්තටම භාවනා මධ්‍යස්ථානකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ටික. පොඩ්ඩක් ඒගොල්ලන්ට මේ ආසේවනේ දීලා ඒ දේම ගෙවල් දොරවල් ප්‍රශ්න වලින් අයින් කරලා, ලෙඩ රෝග පැත්තකින් අයින් කරලා, කැම හේවිල්ලෙන් අයින් කරලා කියන ඕක නැවත නැවතත් කරලා කරලා කාවූරුවක්වත් නැතුව Taman විසින්ම මේක කරගන්න පුළුවන් ශක්තිය ඇති කරගත්තොත් ඊට පස්සේ ඒක නිකන් විනෝදාංශයක් කරගෙන කරගෙන යන එක නිසා උපදේශය තමයි මේ ලැබපු දේ මේ බුද්ධියට සින්න කරගන්න. ස්ථාවර කරගන්න. වශී කරගන්න. සිද්ධි කරගන්න. ඒ සඳහා පරෝපදේශ හිතන්න එපා. දැන් මම දන්නවා මට තියෙන්නේ පොඩ්ඩක් වැරදුනට කන්න මං අරාම කරන්න ඕනෑ කියලා නැවත නැවත කිරීමට හිත හදා ගැනීම තමයි ඊගාව පියවර. ඒකෙම දෙවෙනි ප්‍රශ්නය රුවන්වැලි සෑය අභියස හා ශ්‍රී මහා බෝධිය අසල පැය ගණන් නොසෙල්වි ගල් ගැසුනාසේ සිටින යෝගීන් මා දැක ඇත. මෙය භාවනාවේ උපරිම දියුණුවක්ද නැතහොත් නොමග යාමක්දයි පහදා දෙනු මැනවි. ඇත්තට ඒ රුවන්වැලි සෑයසර තියෙන ගලක් දිහා බැලුවත් ඒ වගේ තමයි. ගොඩාක් කල් ඉඳලා තියෙනවා හෙල්ලිලාවක් නැහැ. බොහොම දියුණුවේ භාවනාවේ. ඒ මොකද ආත්ම දෘෂ්ටියක් නැහැ, මාන්නයක් නැහැ, තණ්හාවක් නැහැ. පුළුවන් නම් ගහක් ගලක් වගේලා ඉඳලා කිසිම කෙලෙසයක් නැහැ. නමුත් ඒක ටික ටික ටික ටික පුරුදු කළා තමයි යෝගාවචරයක් වෙලා ටිකක් කල් හෙල්ලෙන්නේ නැති වෙලා ගොඩක් කල් හෙල්ලෙන්නේ නැති වෙලා ඊපස්සේ ගහක් ගලක් වගේ මේක ඒක කරගත හැකි. හැබැයි ඒ යෝගාවචරයෙන් අහලා බලන්න ඕන එක දියුණුවක්ද නැතිවිලාද කියලා අපිට පේනවා. ඒ වගේ දේවල් කරනවා. ඒ කරන දේවල් හරහා Taman රැවටිලා ඒක කරනෝනේ ඒ වෙනසට අනුකම්පා කරන්න. කරන්න දෙයක් නැහැ. හරියට තියෙනවා එහෙම ස්වයං වශයක් හරහා පිස්සුවෙන් කරන දේවල්. Taman එක දනගෙන අනුන් වංචා කරන්න කරනවනම් ඒ මනස විශාල කර්ම රැස් කර ගන්නවා. කිල්ලෝරක් නැති කර්ම රැස් කරගෙන අපරාධේ විඳවනවා. හුඟ දෙනකොට වෙලා තියෙන්නේ ඒක වැරදි බව නිවැරදි බව දැනගන්න උරගා බලන්න ක්‍රමයක් කියත් ළඟ නැහැ. කාලාම සූත්‍රයේ සරුවචනාංශිත කාලාම ගමේ මිනිසු කියන්නේ ඒකයි. සාංශ මේක හතරමං හන්දියක්. මේකට හැම තෙල් බේත් කාර්යයම එනවා. පච ගහ වගේ. හැම එකම වෙලා පච කියනවා. කොයි එක පච කියනවාද කියලා අපිට අඳුරන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේත් ඒ පච කහයට පච කියන කෙනෙක් තමයි. ආ බුදුහාම කියන බොහෝම ඇත්තයි. ඒක සාධාරණයි. නමුත් උඹලට මොකෙන්ද මම ඇත්ත කියනද බොරු කියන කියලා උරගාල බලන්න පුළුවන්. මම කියනවා උඹලට ඇහුවට විශ්වාස කරන්න එපා දැක්කට විශ්වාස කරන්න එපා පොතේ තිබ්බට විශ්වාස කරන්න එපා සද්ධායෙන් ඇතුවාට විශ්වාස කරන්න එපා තර්කෙන් දිනුවට විශ්වාස කරන්න එපා ඔක්කොම මකනවා මේ ලෝකේ පහළ වෙච්ච නැති කිසිම යෝගා කිසිම ශාස්ත්‍රෝරෙක් නැති විදිහට කියනවා එකකින් අත් විශ්වාස කරන්න එපා. කියලා ඔක්කොම අඩියට බසලාගෙන අපිට හොඳ නරක තේනවා. ආ ඉච්චර තමයි තියෙන්නේ. ඔබට තේින්න හොඳ නරක විතරයි ඔබ ගොඩගන්නේ. ඔය කවුරු කිව්වට පොතේ තිබ්බට සද්ධාවෙන් ඇදුවාට මොකුත් උඹේ හොඳ නරකට බලනකොට සතෙක් මරන්නේ කොහොඳද? හොඳ නෑ හාමුදුරනේ. ආ එනං ඉච්චරයි. එනං මරන්න එපා. උඹේ පොන්දේ නරක හැටියට හොරකම් කරන්නේ කොහොඳද? නෑ හොඳ නෑ. එහෙනම් හොරකම් කරන්න එපා. උඹේ හොඳ නැහැ කාමීත්‍යචාරය හොඳද? හොඳ නෑ. එහෙනම් හොරකම් කාමීත්‍යචාර කරන්න එපා. බරු කීලේ මිහිස් වචන පරිදු වචන බර වැටෙන්න කැමති නෑ. එහෙනම් අනුර වටන්න එපා. ඒක නිසා අපිට මේ හැමෙන් පිට මොනම දෙයක්වත් විශ්වාස කරන්න බෑ. හැමෙන් ඇතුලේ විශ්වාස කරන්නත් බෑ. ඒ නිසා අපි මේ ආනාපාන සතිය වගේ එකක් ගන්නේ උරගාලා බලන්න පුළුවන්කම නිසා. එච්චරයි ඒකේ තියෙන සුවිශේෂත්වය. මේ හුස්ම કૃතිම එකක්ද? එහෙම නැත්නම් ප්‍රകൃතියේ. ඒක ඉතින් ප්‍රകൃතිය නම් වැරදිලා නෑ භාවනාව. හුස්ම ටිකත් ප්‍රකෘ විකෘති වෙනවා නම් එහෙම නැත්නම් මේ හිතපු දෙති දේවල් ඔලුවට දාගෙන අච්චාරු කරගන්නවා නම් කිසිම කෙනෙකුට වග වෙන්න බෑ. යා යන්නේ ඉස්සරහටද පස්සටද කියලා. ඒක නිසා නිතරම බලන්න තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානට සාපේක්ෂව නැත්නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියේදී කොයි දේ සිද්ධ වුණත් කමන්නේ අරසාව තියෙනවා. ඉතින් නාන එතන ඉන්න යෝගාවචරය පැය ගණන් හිටියට අපි දන්නේ නැහැ මොකේ ඉන්නවද කියලා. එතකොට අපිට අපිට කුහුලක් පහළ වෙනවා කුකුසක්. නමුත් අපිට ඒවට සුසු ආශ්‍රය අනුසය ඥාන නැහැ. අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති ගොඩක් අපිට තියෙනවා. තේරෙන දේ බලන්න හොඳට. ආස්වාද ප්‍රසවාසය. එහෙම නැතුව ඒක එක්කනා කරන දේවල් මනින්න අපිට අවශ්‍ය ඥාන ශක්තිය නැහැ. ඒක අවශ්‍යත් නැහැ නිවන් දකින්න. නිවන් දකින්න ඕන තියෙන්නේ පේන දේෙන් පටන් අරගන්න. ගරු ස්වාමින් වහන්ස අද දින භාවනාවේදී ආනාපානය නොදැනී ගොස් හිස් අවකාශයට පැමිණ එය දෙස බලා සිටීමේදී මෙසේ සිතුනි හිස් තැන හිස් මිස වෙන මොනවා තිබෙද්ද මෙය නිවැරදිද නැත්නම් තවත් මෙසේ බලා සිටින විට යමක් දැනෙන්නට, පෙනෙන්නට පුළුවන්ද? කරුණාකර පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. අපේ ශ්‍රුතමය ඥානය දියුණු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම පතමි. මේකදී ඔය මහා චුළු ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරන්නේ ආනාපානට වාංගු කරලා අපි මෝල් ලෝකෙම ගලවලා දාලා ආනාපානෙත් ගෙවිලා ඒක ශූන්‍ය වුණාට පස්සේ ආනාපානේ එතන තියෙන හිස් බව ಗುಣ දෙකක් තියෙනවා. එකක් මේකේ හැප්පෙන්න දෙයක් නැහැ. මේකේ ඝර්ෂණයක් නැහැ. බේල්. නමුත් මේ මාර්ගයේ මුළු ලෝකෙම කෙලෙසුත් උගුල්ල ඇරලා ඉවරයි. ඒ නිසා මේක නිකම්ම නිකං හිස්තනක් නෙවෙයි. ආනාපාන ගත්තේ මුළු ලෝකෙම අපි වාංගු කරන්න. ඒ ආනාපාන හේතු කළ මුළු ලෝකෙම වාංගු කරා. ඒ නිසා ආනාපානෙත් හිස්සුණා. ඒ හිස් බව නිසා මෙතනත් හැප්පෙන්න දෙයක් නැහැ. හැප්පෙන්න තුන අනිද්දේත් මං අයින් කරා. ඒ නිසා මේක අපිට යන්න පුළුවන් හොඳ උපරිමයක්. මේකට කියනවා මුදුන්පත් වීමක් කියලා. මේකට කියනවා කෙලපැමිණීමක් කියලා. ඉතින් මේකෙදි තව දේවල් අපේක්ෂා කරනවා කියලා කියන්නේ මේක පහුරු ගන්නවා කියන එක, කොනහනවා කියන එක, මේක ගැන සැක කරනවා කියන එක, සිද්ධි වෙලා නැහැ කියන එකයි, වශී වෙලා නැහැ කියන එකයි. ඒ නිසා අනිත් දවසෙත් මෙහෙම කරලා, ඊගා දවසෙත් මෙහෙම කරලා මෙතන සමතුලිතතාවයක්, මෙතන පුළුවන් හුඟක් තලා ඉන්න පුළුවන්කමක් තියනවාද කියලා බැලුවොත් ඒ සිද්ධි වීම හරහා වශීවීම හරහා ඉදිරියක් තියනවනම් යයි. හිතලා යන්න බෑ. හිතලා ගියොත් වෙන්නේ මොකද්ද? අර පෑදීදියට ආය බොරදිය දාගත්තා වෙනවා. අනාකූලව ගමන් කරන මේ ප්‍රවාහය ආකූල කරා වෙනවා. ඒ නිසා අපි බලමු මේ සූත්‍රයේ දිගේ ඉදිරියට යනකොට මේ අවස්ථාවල හරහා තමයි ਸਰුවචනාංශයේ ශූන්‍යතාවය විස්තර කළ දෙන්නේ. එයා තමන් අනික් සියල්ල අයින් කිරීම සඳහා අල්ලාගත් අරමුණ රූප කර්මස්ථානයේ කවදා හරි ගෙවිලා ගියාට පස්සේ ඒක නිකම්ම නිකං ගෙවි යෑමක් නෙවෙයි විශාල ලෝකයේ කෙලෙසුත් අයින් කරලා ඒ අයින් කරන්න ඉස්සරහ ගත්ත ගාත්ත වාංගුවත් ඒකත් අයින් කරලා ඒ නිසා ඒකේ ඊට වැඩි ගැඹුරක් තියෙනවා ඒ නිසා මේක පුළුවන් තරම් හුරු කරගන්න සිද්ධි කරගන්න වශී කරගන්න ඉදින්දා දෙයක් බවට පත් කරගන්න එතකොට තමයි තේරෙයි ගොඩක් කල් කන යනකොට ආනසික ආතතිය නෑ අසහනෙ නෑ චිත්ත පීඩා නෑ කෙලෙස් අඩු ගතියක් තේරෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සෙමෙන් වේගය අඩුවෙන් සක්මන් භාවනාවෙහි යෙදුණෙමි. එය পায় පොළවට තබන විට විලුඹ තදවීමේදී කෙන්ඩා පෙදෙසේ මස් පිඩු තද වී වේදනාව දැනුනි. තව දුරටත් සක්මනේහි යෙදුණු විට එම වේදනාව කලවා පෙදෙසටත් ඊටත් ඉහළ ඉහළින්ද දැනුනි. পায় එසවීමේදී වේදනාව නැති වී යයි. නැවත තබන විට දැනේ. පොළවේහි පටවි ධාතුව পায় ස්පර්ශ වීමෙන් මෙසේ වේදනාව ඇති වූයේ යයි සිතමි. මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදි මම අගය කරනවා ඒ කියන්නේ මේ পায় තිබ්බා. পায় තිනොට දැනුණා කියලා කියන්නේ දැනිච්ච දේවල් කියන්න උත්සාහ කළා තියෙනවා. මට විලුඹ තද වෙනවා. ඊට පස්සේ මස්කින්ඩට යනවා. ඊට පස්සේ කලව දිහාට යනකම් ඒ වේදනාව තියෙනවා. බර අයින් වෙච්ච ගමන්ගේ වේදනාවක් නැති වෙනවා. එතකොට උපකල්පනයක් කරලා තියෙන පොළිවේ තියෙන පටවි ධාතු නිසායි වෙන්නේ කියලා ඒ කැලල අපි පැත්තක තියලා ගත්තොත් මේ වගේ මේ Taman අත්දකින්න දේ නිවැරදිව උපකල්පන වලින් තොරව එහෙම වාර්තා කරන්න පුළුවන් නම් අනිත් කෙනාට හොඳට ඒක ගැන sannivedana කරන්න පුළුවන් මත ප්‍රකාශ කරන්න පුළුවන් මොකද විස්තරේ පිරිසිදුයි. ඉතින් මේක මේකට තව ඩිංගිත්තක් උදව් කරනවා නම් මේ වම් පායද මේ විස්තර කරන්නේ මේ දකුණු පායද මේ විස්තර කරන්නේ මේ වම් පායේ දකුණු පායේ මේකේ වෙනසක් තියෙනවා දෝ කියන විමසුන් නොවන මේකට දැම්මනම් මේ තවත් ලකුණු වැඩි වෙනවා මේ රචනෙට මේක කියලා නෑ ඔය වම් පාය කියලා තියෙනවා මොකද්ද එකක් මට නිකන් වුණා වගේ මතකයි පය පොළවට තබන විට විලුඹ තදවීමේදී කෙන්ඩා පෙදෙසේ මස් පිඩු තදවී වේදනාව දැනෙනවා. ඒක විස්තර දීලා නෑ. ඒක විතරයි මතක් කරන්න තියෙන්නේ. වම තියෙනකොට මෙහෙමනම් ඒහා සමානම ගරුසරු භාවයකින් විස්තර දක්නා සුළු ගතියකින් අවදි භාවයකින් දකුණක් කියලා බලන්න. එතකොට බලන්න හිතට මේ වම මේ දකුණ කියලා අල්ලන්න පුළුවන්ද කියලා. අල්ලන්න පුළුවන් නම් දෙකේ වෙනසක් තියෙනවා කියන එකයි කියන්නේ. එහෙම නැත්නම් මේ වමේද ඉන්නේ දකුණේද ඉන්නේ කියන කලකොලයක් තියෙනවා. කලකොලයක් නම් එකක් එක්ක හොඳට බලලා නැහැ නැත්නම් දෙකේ අතර වෙනසක් නැත්නම් ඒත් එහෙම හිටිනවා. ඒතරතුර මේකට හරි වැදගත්. මේක ඉස්සරහට යනකොට ඊටාම තියුණු තැනක් නිසා වම තියෙනකොට කොහොමද දකුණ තියෙනකොට කොහොමද කියලා දෙකේ වෙනස වැටහෙනවද වැටෙනවා නම් මට ඒක වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන්ද මම මේ කියන්නේ වමද දකුණද කියලා හරියටම වෙන් කරලා කතා කරන එක තමයි පරිච්ඡේද කරනවා කියලා කියන්නේ. මේකේ සෑහෙන තොරතුරක් දීලා තියෙනවා. හොඳයි. නමුත් අන්නර විදියට තව ටිකක් වම දකුණු වශයෙන් වෙන් කරලා කියන්න පුළුවන් තරමට ගියොත් තමයි තීරේ සතිය තවත් තීක්ෂණ වෙනවා. අන්නේ විදියට සතියට ඒ කියන්නේ වේපුල්ල සතිය කියලා කියනවා. අඛණ්ඩ සතිය කියලා කියනවා. සිකප්පත්ත සතිය කියලා කියනවා. කෙලවරට පැමිණිච්ච සතිය නිසා දැන් ඔය ඇවිල්ලා තියෙන එක තව කාර්යක්ෂම භාවය වැඩි කරන්න එහෙම නැත්නම් වැඩි විමසුන් නොනකින් ඔයතරතුරු ඉදිරිපත් කරන්න කියන එකයි තියෙන්නේ මේ එහෙම නැති වුණත් මේක හොඳයි කියලා කියන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට අලුතින් පැමිණි අයෙක්මි ඔබ වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයට පැමිණ පළමු දිනේම මම සක්මන් භාවනාවට ගියා එහිදී මගේ වම් කකුලේ දනිස්සෙන් දනිස්සෙන් පහත කොටසේ ගුලියක් වගේ සෑදුනා. ඊට පසුව පර්යංකයත් සක්මනත් කළා. මගේ ඒ කකුලේ අමාරුව නැතුව ගියා. ඊට පසුව භාවනාව කරන විට අමුතු සීතලක් ඇවිත් ඇඟ තද වුණා. ඊට පසුවත් සක්මන් භාවනාවේ යෙදුණා. මට අද සක්මනේදී කකුල් තද වී ක්ලාන්තයක් වගේ එනවා දැනුණා. ඒ වෙලාවේදී මම වාඩි වී ආනාපාන සතියෙහි යෙදුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම කරුණු සලකා බලා මගේ භාවනාව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් දුන්නොත් ඊ타ම කාරුණිකව සවන් දෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ මෙම කරගෙන යන ශාසනික කටයුතු දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. මේකෙදී මේ ඇවිදින්න හොර ඇඟක් වගේ පේන දෙන එක නෑ විදලා හුරු කරලා නැති ගතියක් නිසා සමහර විටක අහගෙන ඉන්නකොට පේන නිකන් කෙන්න පෙරලෙන ලකුණු වෙනවා වගේ නිකන්. මස් පිඩු බර ගන්න කැමති නැතිකම නිසා නමුත් සාර්ථකව උපක්‍රම කරලා තිනවා. ඒකට වාඩි වෙලා මේක දිහා බලනකොටක නැති වෙනවා. නමුත් මේක සක්මන මේ විදිහට තතන තතන කළොත් වෙන්නේ මොකද්ද? එක දිගට සක්මන් කරගෙන යන්න බුණා. ඒක උන්ට ඇවිදින්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. අපේ ආදි මිනිස්සු තන්නේ ක්‍රම ශරීර සෞඛ්‍ය හදාගත්තේ පයින් ඇවිදලා. අද මේ නව තාක්ෂණය නිසා මේ බස් හෝල්ට් එකේ ඉඳලා යා බස් හෝල්ට් එකට කවදාකවත් කවුරුත් ඇවිදින්නේ නැහැ. හැම වෙලාවෙම ත්‍රී වීලරයක් එනකන් ඉන්නවා බස් එකක් එනකන් ඉන්නවා. ඉන්නවා මිසක් ඇවිදින්නේ නැති නිසා දැරීමේ ශක්තිය අඩු වෙනවා. සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා සක්මන් භාවනා කරනකොට අද්ධානක් කමෝ හෝති පධානක් කමෝ කියලා. කාට හරි දිග වැඩක් එක දිගට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය දෙන්නේ සක්මන් භාවනාවයි. අද මේ මේ මෙව ක්‍රම නිසා අපේ තියෙන මේ ඇවිදීනේ ඇවිදීමේ මේ ගමන් පහසුකම වැඩිකම නිසා මිනිස්සු සැපයි කියලා කිව්වට ඇත්තටම මාරණාන්තික දුකකටපත් වෙනවා. ඇවිදලා හුරු කරලා නැහැ. ඒ කවුද මේ සෝනහාමුදුරෝ වීරිය පිළිබඳව බුද්ධජනනාසිකින් ඒත දග්ග පාළියෙන් සම්මාන ලැබුව හාමුදුරෝ ඒ හාමුදුරෝ මේ තද බල සිටු පවුලක ඉපදිලා තියෙන්නේ හරි වීර්යවන්තයි කොච්චර මේ කකුල් වලට සැප දීලා තියෙනවද කියනවනම් යටිපතුලේ මයිල් තිබිලා තියෙනවා. හැම මේ මේද ස්තරයක් නෙමෙයි තිබිලා තියෙන්නේ මයිල් වෙන සුනි සමේ මයිල් තිබිලා තියෙනවා. පස්සේ මේ ශාංශර සක්මන පිළිබඳව තියෙන දැඩි ආශාව නිසා සක්මන් කරනකොට මේක ගෙවිලා ලේ ඇවිල්ලා සක්මන් මළුව හරක් කපන ගාලක් වගේ ලේ ඇවිල්ලා තියෙනවා. ඒ තියෙද්දි ඇවිදිනවලු මේ සක්මණේ ලැබෙන ආනිසංස බාන. පස්සේ සරුවච්චන් වහන්සේ දෙන්න වැඩම කරලා තියෙනවා අනුකම්පාවෙන් බලලා කියලා තියෙනවා මේ මොකද කරන්න කියලා. ඊට පස්සේ මේ සක්මණේ ආනිසංස ඊට පස්සේ කියලා තියෙනවා මේ දැකලා තියෙනවද කියලා සංගීත භාණ්ඩ සුසර කරන මිනිසෙක් ඊට පස්සේ ඌ කිව්වට පස්සේ මොකද මේ අකුල ගෙදර සිටුපවුල කෙනෙක් ඊටසේ කියලා තියෙනවා තාත වැඩියෙන් ඇද්දොත් මොකද වෙන්නේ කියලා. තාත වැඩියෙන් ඇද්දොත් ගුරුසු වෙනවා මයික් එකට ලං වෙලා කතා කරා වගේ. තතෝනට වැඩිය ඈත මෙලෙක් වුණොත් අවශ්‍ය ස්වරය එන්නේ නැහැ. ඒ නිසා වැඩ කරන්න ඉස්සලා යා සංගීත භාණ්ඩයේ සුසර කර ගන්නවා. ඒ වගේ මේ වීරිය සමබර කරන්නයි කිය. ඒ කියන්නේ මේ කකුල් අපි වැඩ ගත්තේ නැත්තම් ඒවා එන්නේ එන්නේ එන්නේ තුනී වෙලා අන්තිමට වැල්ලක ඇවිද ගන්න බෑ. පඩියක් නැග ගන්න බෑ. දුර්වල වෙනවා. මේකට හොඳම නිදර්ශනයක් මම කියුවා ඉංග්‍රීසි සංගරාවක අපි අජටවකාශයට ගිහිල්ලා එක මාසයක් හිටියොත් අපේ ඇටවල දැරීමේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා කියන්නේ. මොකද මේක ඉන්නකම් අපි මේක පොර කරනකොට ගුරුත්වාකර්ෂණ යටතේ අපි හැම ඇටවලටම වැඩ දීලා ඒ කියන්නේ වැඩ ගන්නවනේ. අජටවකාශයට ගියාම වැඩ ගන්නෑ. ඔහේ ඉන්නවා. එක මාසයකට 100ට එකක් අඩු වෙනවා. මේ විදිහට අපේ ඇටවල ශක්තිය 10%ක් විතර අඩු වුණොත් හිටගත්තකොට කඩාන වැටෙනවා. හිට ගන්න බෑ බැලුම කුහුලම් බැස්සා වගේ. ඒ නිසා දීර්ඝ කාලයක් අවකාශයේ හිටලා මිනිස්සේ කාය මේ පොළොට ආවොත් නැගිටින්න හදනකොට එයා එහෙම පරණ වෙසක් කූඩුවක් වගේ කඩාන වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ශාරීරිය අපි මේ කෙලින් කරගෙන ඉන්නේ මේ ගුරුත්වයට විරුද්ධව වැඩ කරන හින්දා. ඒ නිසා අපේ අද ජීවිතයේ අපි හොර වෙලා තියෙන්නේ පයින් යවිදින්න නැති නිසා. අතින් වැඩ නොකරන නිසා. ඒ නිසා සක්මන් භාවනා කරන්න ඉසල ඉසල එතකොට අර මස්පිඩු කින්න පෙරලෙන්න වගේ ඇඹරෙන්න පටන් ගන්නවා සෙල්ලම් කරන්න බල. එතකොට වද දෙන්න එපා. එතකොට පොඩ්ඩක් ආසනේ වාඩි වෙලා ඉඳලා ආයෙසරක් ඒ මට්ටමට යනකම් යන්න ඕන. ආයෙසරක් ඒ මට්ටමට යනකොට වෙනවා ටික ටික ටික ටික ඒ ඉරියව දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා. ඒක යෝග කරන කෙනාට හොඳටම තේරෙනවා. ඕනේ යෝග අභ්‍යාසක අවසාන ඉරියවට යනකොට ඇඟ කිටි කිටි ගන්නවා. ඇඟ නිකන් පුපුරු ගහන මට්ටමට එනවා. ඉතින් ඒ ගුරුවරයා කියන්නේ ඒකට යන්න බෑ අමාරුයි. කිට්ටු දැනකට යන්න. බද්ද පරියන්කේ වගේ න ะ. කිට්ටු දැනකට ගිහිල්ලා ටිකක් වෙලා හුස්ම ගන්නකොට හුස්ම ගන්නකොට තද කරනවා. හුස්ම හෙලනකොට බුරුල් කරනවා. ආයෙත් අද කරනවා. ආයෙ බුරු කරනවා. එතකොට අර අන්තිම මට්ටමේ තියාන පදම් කරනවා මේක. එතකොට තව ටිකක් හිර කරද හැයි. ආයෙ 10ක් විතර උස්ම අරගෙන ආයෙ ටිකක් හිර කරන්න කියනවා. එහෙම එහෙම කරලා මේ ශාරීරිය හදන්න හදන්න නැති වුණොත් අපි මේ දරුවන්ට කරලා තියෙන අපරාධය ගැන මට හරිම කනගාටුයි. පොඩි දරුවන්ට මේ පොඩි කාලේ උන්ගේ සෙල්ලම් කරලා අතපය හයි කරගන්න දෙන්නේ නැතුව මේ දරුවන්ට අද දීලා තියෙන සැප පහසුකම් නිසා උන් නිකම්ම නිකම් උලම් බබාලා. එකෙකුටවත් ගහකට ගන්න බෑ. කෙල්ලෝ නම් තව කමන්නේ පින්න පූල් ගෙඩි වගේ විකුණන්න තියෙන දේවල්නේ. අඩු ගන්න කොල්ලෝ ටික හදපියව මං කියන්නේ. කිල්ලෝයි වීදුරු කඩවල වල තියෙන වීදුරු භාණ්ඩ වගේ තමයි විකුණනකම් විතරයි අම්මලා තාත්තලා බලන්නේ ඊට පස්සේ උඹලා ඕඩ බම්බුවක් අහින්න කියලා ඒකට යාදරේ විකුණනකම් විතරයි ඒක තියෙන්නේ අඩු ගන්න කොල්ලෙක් මාර ෆාම් එකේ ඉඳද්දි තිබුණා මේ බාගෙට පිටිච්ච පොල් ගහක් ඒක දවසක් මං යනකොට ඒ ලැබ් එකේ වැඩ කරන කොල්ලා මේ හැන්දේ හතරෙන් පස්සේ මම ගා නැගපන් උඩට ගියා පිස්සු කතා කරනවා සර් අපිට බෑ පොල් ගස් නගින්න ඊට පස්සේ මූ කොහොම හරි ගිහිල්ලා කකුල් දෙක තියලා එක සැරයක් අල්ලනකොට කෝටුව කන ඇනගෙන ඇනගෙන ඇනගෙන ඉන්නේ කකුල් දෙකට. අරු බැන බැන කුණු හarpෙන් බැන බර ගහද කියන එක. දැන් බිමට එන්නව දුන්නේ. මූ වෙවුලනවා දැන් උඩට ඉඳගෙන. උග බහින්න දෙන්නේ නැහැ අපිට මං. තොපි අම්මලා තාත්තලා තොපි හදලා නැහැ. උඩලා හිටපු ගෙදර මට බයයි. මට ගරුත් කරනවා. බැහැලා හති හැලලා හෙලලා හෙලලා දැන් අවුරුදු 25කට පස්සේ මෙහි ආවා. බැනලා කිව්වා විශේෂයෙන් ආවේ වැඳලා යන්න කිව්වා මං ඇයි කියලා. බැන්දලු. යහින්ට දවසක රෑ බඩේ දැවිල්ලක් ආවලු. ගහේ කුරුම්බ තියෙනවලු. නගින්න බැරිලු. පස්සේ ඉදා ඇනපු එක සීපත් කර කර නැග්ගලු. නැගලා gediyak අට ගහලවර සූස් ගාලා ගහතිගේ බැලලා ඔබ වහන්සේට වැඳ වැඳ හිටියලු. අනේ නැත්නම් පිරිමියෙක් විදියට මම මොකව කියන්නේ සර් කෑණිට අද එදා ඔබ වහන්සේ පුරුදු කරන නිසා පොල් ගහක නැග්ගා ඒ බයට නැග්ගේ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ කකුල් අත පොලින් වැඩ ගන්නවා නම් ඒක තන්නේ කර අපේ සෞඛ්‍ය බලා ගන්න. අපි මේ කරලා තියෙන පින් සැප දෙනවයි කියලා විහි කොට්ට මෙට්ට උඩ läගගෙන ඒකට මේ ශරීරෙට හයිය නැහැ. ඒ නිසා මේ කියපු කෙනා හොඳටම මේ මධ්‍යස්ථානයේ වැඩ ගන්න කෙනෙක්. සක්මන කියන කඳුනගන්නේ මේ හැවිලා සක්මන් කිරීමේ මේ භාවනාවට හම්බ වෙන ශරීර සෞඛ්‍යයට හම්බ වෙන මානසික සාන්තියට හම්බ වෙන ප්‍රයෝජනේ දැනගත්තා නම් බුදුහාමුදුරෝ බව දුකට වේදානන් කියන්නේ ඇයි කියලා තේරෙයි බුදුහාමුදුරුවෝ නිකම්ම නිකන් අපි මේ උඩ දාලා සතපහේ කාසියක් ටොස් කරනවා වගේ නිවන් දක්කන්න හදන්නේ ඔක්කොම අඹනවා ව්‍යාකරණෙත් හදනවා ශරීර සෞඛ්‍යයත් හදනවා මානසික සෞඛ්‍යයත් හදනවා මිනිහෙක් එක වැඩ කරන හැටිත් හදනවා ඉස්සරහ ගැන හිතන්නත් හදනවා සියල්ල හදනවා ඉතින් ඇත්තට මේ වැඩි කොටසක් හැදෙන්නේ සක්මණේ. ඒ නිසා මේ අනුක්‍රමයේ හොඳයි. අනිවාර්යයෙන්ම පැයක් වාඩි වෙන්න ඕන පැයක් සක්මන් කරන්න ඕන කියන එක හිතේ තියාගන්න. ඔය හුඟ දෙනෙකුගේ ශරීරේ බුබ්බඩ වෙලා තියෙන්නේ බත් බූසෝ. කම්මැලියෝ. ශරීර හොරු. ඒ වෙලා තියෙන්නේ මොනක් කරන්නේ සක්මන් කරන්න තියෙන නිසා. දුවට සක්මන් කරලා බලන්න ආය වෙන මොකක්වත් ඕනේ මුළු ශරීරය පුදුම විදිහට පළවෙනි දවසේ බැරි වෙයි දෙක බැරි වෙයි තුන විතර නෝන මේ කීප දිනක් ඇවිල්ලා ගියා මේ පින්න පාතේ කරන්න එන යන එන ගමන නිසා ඩයබටික්ස් අනිපෙලා මේ කන්දේ කිලෝමීටර් භාගයක් ඉහළ පහළ යන නිසා ඩයබටික්ස් නැහැ බ්ලඩ් ප්‍රෙෂර් නැහැ නිකන් ජොගින් නෙවෙයි මෙහෙ කරන්න තියෙන්නේ ජොගින් ඒ විහිළු නැහැ පුළුවන් නම් බත් වුණා පල්ලේ හරිවිලා ඔයාලා හම්බ වෙලා කාපා නැත්තම් නිකන් හිටපන් මේ මේ හදලා තියෙන්නේ මේවා මේ වැරදිලා හදපුවා නෙවෙයි. කුටි ඉඳලා දානශාලාට සෑහෙන දුරක් ඇවිදින්න ඕනේ. ඇදලා උදේ පාන්දර ඇවිල්ලා බත් කාලා ගිහිල්ලා ඉතුරු ටික කරන දවල්ටත් ඇවිල්ලා හම්බ කරන ඵලයක්. නිකන් ගන්න දෙනවා කියලා තී හිතෙන්නේ නිකන් ගන්න දෙන්නේ නැහැ. සක්මන් කරනවා නම් අනිත් ටික ඔක්කොම හරිනවා. මේක තමයි පටන් ගන්නකොට අර කකුලේ මයිල් තියෙන කට්ටියට මෙහෙම හිටිනවා. ඒකට කරන්න දෙන හැබැයි මයිල් ගිහිල්ලා පట్టල වෙලා ඒ බය වෙන්න එපා. පිටරටවල ගොඩාක් මේ කරන්න බැරි සීතල නිසා මේ දාන්න නැතුව ඉන්න බෑ. සපත්තු සිරප නැතුව ඉන්න බෑ. එතකොට ඒගොල්ලෝ දැන්ට ඇත්තටම මේ වගේ පහසුකම් නැහැ. එයා මේ වැලි පොළවේ සක්මන් කරනවා කියන එක අති සුඛෝපභෝගී පහසුකමක් භවනා ජීවිතේට. ඒක නිසා අපි මේ ඇත්තටම අපි ලොකු ලියන මහත්තයා දවසක් හිරේ හිටියා. ඔය සක්මන් හදන්න එළෝ පොළොව පොළොව සුද්ධ කරයි කියලා. මොකද කැලෑ දෙපාර්තමේන්තුවේ එක බයියෙකුට තේරෙන්නේ නැහැ සක්මන කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ කියනවා කැලේ කපන්න ගියයි කියලා. ගිහිල්ලා පොලිසිය තියාන හිටියා. ඉතින් අපි දන්න ධර්මෙන් කිව්වා. එහෙම කරන්න බෑ. එක රැයක්වත් පොලිසිය තියන්න ඕනේ කිව්වා හෙට උසාවියට දානකම්. ඒකල තමයි ඔය සක්මන හැදුවේ. ඒක නිසා කරුණා කළ වැඩ ගන්න ඕයි. වැඩට ඉවරලා මේ මිනිසුන්ට පිං සිද්ධ වෙන්න සක්මන් කරන. ඒතකොට පරියංග භාවනා හරියයි. බුබ්බඩ වෙන්න එපා. ශරීර හොරු වෙන්න එපා. කම්මැලිය වෙන්න එපා. කෑපතට ණය වෙන්න එපා. සක්මන හැම එකක්ම තනකොළ ගලවන්න. හැම සක්මනක්ම සූද්ධ කරන. ඔයගොල්ලන්ට තනකොළ ගලවන්න වෙන මිනිස්සු දාන්න වෙලා අපිට දැන්. සක්මන අතු ගන්න කුලිකාරෝ දාන්න වෙලා තියෙනවා. මොකද ඉඳ ගන්න තැන සුද්ධ කරන්න දන්නේ නැහැ. සක්මන සුද්ධ කර ගන්න දන්නේ නැහැ. එහෙම නැහැ උදේ පාන්දර නැගිටපුවාම පින්න පිට ගිහිල්ලා උදේ පාන්දර සක්මන අතු ගන්න. සක්මන තනකොළ ගලවලා මට්ටම් කරලා දවස් පුරා සක්මන් කරන්න. එතකොට අපිට ලාභයි. අපේ බිලටත් ලාභයි. භාවනාවත් හරියනවා. ගරු ස්වාමින් වහන්සේ ඊයේ උදෑසන මම ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට විනාඩි 30 35ක් පමණ ගිය පසු මට මගේ දත් ඇන්දම චලනය වන බව එකට ගැටෙන බව දැනුනි. ඊතා සියුම් ලෙස ආනාපාන සතිය තිබුණි. එම හැඟීම අපහසු නිසා මම හිතාමතාම හයියෙන් හුස්ම ගන්නට පෙළඹින. එවිට මෙම ගතිය නැතිවේ යයි සිතා මම එසේ කළමි. ඊට ඊට පසුව මම ආනාපාන සතිය දෙස බලා සිටියට එය වැටහි ගියේ නැත. මම පරයන්කයෙන් නැගිට සක්මන් සක්මන කරන්නට ඌයෙමි. වම දකුණ යනුවෙන් සක්මන් කළෙමි. සිහිය මනාව පිහිටුවා ගත හැකිවිය. නැවත පරයන්කයේ යෙදුණෙමි. නමුත් ආනාපාන සති භාවනාව වෙනදා මෙන් හොඳින් වැටහුණේ නැත. පෙර තිබුණු සතිය ගැනීමට වෑයම් කරමි. නමුත් සාර්ථක අඩුය. නැවතත් එසේ කරමි. මෙය පවත්වා ගැනීමට සුදුසු උපදේශයක් අයද සිටිමි. තෙරුවන් සරණයි. අහගෙන ඉන්නකොට නම් හරියට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා. නිකන් සැකයක් හිතෙන්නේ. අර යටි ඇඳ ගහිනකොට තමයි ඇස්වලත් ගහිල්ල එනවා. ඒ වෙලාවේදී හයියෙන් හුස්ම ගත්ත නිසා භාවනා කැඩිලා සතිය නැති වුණා කියලා වගේ තමන්න තමන් චෝදනා කරගන්න කතාවක් වගේ තමයි තේරෙන්නේ. එහෙම එහෙමනම් නැවත ආපහු ගන්න කොහොමද කියන එක එහෙම සතියේ අවස්ථානුකූලවම ගන්නන කවදාකවත් ස්ථිරහානියක් වෙන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට මොකක් හරි ධාතු මනසිකාරයක් එළියට එනවා. එක්ක හරි ඉස්සලා කිව්වා වගේ අංග රත් වෙනවා නැත්නම් මේක වෙවුලන්න පටන් ගන්නවා ඇස් දෙක ගහන්න පටන් අර ගන්නවා නැත්නම් ඇඟිලි තුඩු ගැහෙන්න පටන් ගන්නවා මේ කන් පිට ගැහෙන්න පටන් අර ගන්නවා ඉතින් ඒක දිහා වෙනකොට ශරීර ආශාව නිසා භාවනාවෙන් මානසිකාරයෙන් අයින් වෙලා ඉතින් අපි ඇත්ත එක අරිනවා හයියෙන් හුස්ම ගන්න හදනවා වගේ දේවල් කරනවා නම් ඒකෙන් එච්චර හානියක් වෙන්නේ නැහැ අනිත් දවසෙත් කරන්න තියෙන මේක අමතක කරලා දිගට තමයි ආධුනිකයෙක් වශයෙන් හිතලා මේ ආයත් කරගෙන කරන යන්නේ එකලස් වෙනකොට ආයෙත් ওই වගේ හොල්මනක් එනවා අන්නේ හොල්මන එනකොට ඒකට බාධා කරන්නේ නැතුව යෑමෙන් තමයි අපි භාවනාවට අනුග්‍රහ කරන්නේ භාවනා හරියනවයි කියන්නේම විකෘතියක් මතුවෙනවා 100ක් මම මේ කියන වචනේ බාර ගන්න එපා. එමේ විකෘති මතුවෙන්නේ නැත්නම් භාවනාවේ දියුණුවක් නැහැ. මේ විකෘතිය මතුවෙනකොට ඒ දේට මේ ලෑස්ති වෙලා වෙන්න ඕන දෙයක් වෙච්චවයි මම සත්‍ය පවත්නවා කියලා යනකොට වගේ එක එක එක එක එක සිද්ධ වෙලා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන හිත නොසලෙන මනස එහෙම නැත්නම් උපේක්ෂක මනසේ එන්න පටන් ගන්නවා. පුංචි පුංචි දේවල් වලට සැලෙන එක ආදුනිකයාගේ හැටි පහ වෙනකොට කැඩලෑයි කියලා විශ්වාස කරගෙන දිගට කරන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මුල් දින 1 2ම සිත අරමුණට ගැනීම තරමක් අපහසු විය. වීරය යොදා ඔබ වහන්සේගේ ගුරු උපදෙස් අනුවම එය කළ නිසා දැන් හොඳින්ම වම දකුණ ලෙස සිත එක අරමුණක රඳවා ගත හැකිය. මේ අවස්ථාව වන විට ඊතා ඉක්මනින්ම සිත එකඟ වන බව පැහැදිලිව දැනේ. මගේ ශරීරයේ ඇටසැකිල්ල සක්මනේහි යෙදෙන අයුරුද අරමුණු කරගත හැකිය. එසේද කරමි. මේ தત્ත්වයේ වරදක් ඇතොත් කරුණාවෙන් පහදා දෙන්න. ඉදිරියට කළ යුත්තේ කුමක්ද? ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදීද මුල් දින දෙකෙහි හුස්මට හිත පිහිටුවා ගැනීමට බොහෝ උත්සාහ ගත යුතුය. නමුත් තුන්වන දිනය වන විට එය ඉක්මනින් සිදුවන බව දැනේ. හුස්මෙහිම ආස්වාස ප්‍රාස්වාසයේහි ටික වේලාවක් සිටින විට ඒ අරමුණ නැති වී යයි. වෙනත් කිසිඳු අරමුණක්ද නොවේ. මේ తත්වය පරීක්ෂාවෙන් බැලුවෙමි. වෙනත් අරමුණු කිසිවක් නැතිව සිත තැන්පත්ව පවතී. සියුම් ප්‍රීතියක් දැනේ. බොහෝ වේලාවක් මේ తත්වයේහිම සිටිය හැකිය. ඉන් මිදීමට නොසිතේ. ශබ්ද ඇසුණත් ඒවා අරමුණක් ලෙස නොපැමිණේ. නැවතත් ආස්වාස ප්‍රස්වාසය අමතක වී දෝයි සිටි එම අරමුණ කරා එළඹෙමි. එහිද කිසිඳු අඩුවක් නැති බව දැනේ. මේ తත්වය මාගේ කිසියම් අතපසු වීමක්ද භාවනාවේ පවතින తත්වයක් දැයි කරුණාවෙන් පහදා දුන මැනවි. ඉදිරියට පියවර ඉදිරි පියවර කෙසේ විය යුතුයදයි කරුණාවෙන් පහදා දුන මැනවි. අචරණ රචනයේ මුල් කොටස ටිකක් අනිශ්චිතතාවයට යොමු කරනවා. පසු කොටස හොඳට විදිසුදුවක් තියෙනවා. විශේෂයෙන්ම පරියංක භාවනාවේදී ඒක ස්වභාවෙත් එහෙමයි. සක්මනේදී අපිට එච්චර ලොකු සමාධියක් ලැබෙන්නේ නැහැ. පරියංකේදී හොඳට ලැබෙන නිසා පිරිසුදුකම ප්‍රණීත භාවය වැඩි. එතකොට මේ ගමන පුරා යෝගාවචරයා යෝනිසෝමනස්කාරයෙන් බලනවා නම් එන්නේ එන්නේ එන්නේ මානසික අසහනය මානසික පීඩනය නැත්තම් කෙලෙස් අඩු වෙන බවත් තමයි ප්‍රතිපදාවෙහි ඉදිරියට යන බවක් දන්නවනම් බුදුදහමස කියන ඕන ඔය ලක්ෂණ දෙක විතරයි යෝගාවචරයට තමන් ගැන විශ්වාසය පහළ වෙන්න ඉතුරු වෙන්නේ මට ඉස්සර වගේ මහ වෙහෙසක් නැතුව කාය දර්ථ නැතුව අසහනකින් තොරව පවත්වන්න පුළුවන් කෙලෙස් අඩුයි ඒ වගේ මේක ප්‍රතිපදාවෙන් ඇවිල්ලා තියෙන හම්බයක් නෙවෙයි පොට්ටේට වැදිච්ච එකක් නෙවෙයි කියලා දන්නවනම් ඒ අතරදී මේ සැක එන්න ඉඩ තියෙනවා. මේ සැක වල තියෙන විලිලජ් ජනිතකමට මේ සැක ඉන්නේ. ඒකට කරන්න දෙයක් නෑ. ඒවා කෙලෙස්නේ. තමන්ට කරන්න තියෙන මේක නැවත නැවත කරලා ඒ නික්ලේශී තැනට එන වෙලාව පුළුවන් තරම් අඩු වෙන විදිහට ඉඳගත්ත කම වගේ විවේක වෙන තැනට ඒ වගේ මේක ශිල්පෙන් සීලෙන් ප්‍රතිපදාවෙන් එන බවට දැනගෙන ඒ ප්‍රතිපදාවටම වැඩේ බාර දීලා කෙලෙස් අඩු හිතටම වැඩේ බාර දීලා වෙන මොනවත් නොකර මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. කිසිත් කලවමක් නොකර කිසිත් චේතනාවක් නොකර කිසිත් අபிසංස්කරණයකින් තොරව මේකටම කොච්චරලා යන්න ඉන්න පුළුවන්ද කියලා කියනවනම් ඊට පස්සේ භාවනායිසින් භාවනා කටයුතු කෙරේ. ඒ නිසා ඉදිරියට කරන්න යමක් තියෙනවනම් ඒ තමයි යමක් නොකර සිටීම. සක්මණේදී කෙච්චර දුරට යන එකක් නැහැ. නමුත් විස්තරේ බලනකොට පේනවා සක්මණේදීත් ඊට ආසන්නයට වගේ ගිහිල්ලා තියෙනවා. උඟ දිනෙක ඇත්තට මේක අත්දකින්නේ පර්යංකේදී. නැත්නම් එහෙම සීමා විය යුතු නැහැ. Tamanට සක්මනේ වුණත් ගන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රමයට ගිහිල්ලා හැකිතාක් නික්ලේශී தත්වට හිතපත් කරලා ඊට පස්සේ හිතටම ඊටසේ භාවනාවටම සතියටම භාවනා යන්නදලා දුන්නොත් කවදාකවත් නොමගරින්නේ කෙලෙස් සහිත මනස පමණයි අපි නොමගරින්නේ කෙලෙස් අඩු මනස හැකිතාක් තවදුරටත් නික්ලේශී තැන්ට යන හැටි හොඳට දන්නවා ඒ නිසා ඉස්සරහට මේකට පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා වැඩි වේලාවක් ඉඳලා ඉතින් මේක වද්දන්න ඇරලා වද්දාගෙන ඒ භාවනා භාවනා විශ්ීම කරන තැන බාර දීලා බලා සිටීමෙන් තමයි අපි මේ ප්‍රතිපදාවේ හරි හරි වැරදි බව උරගා බලන්නේ. ඒක නිසා හොඳටම භාවනා හොඳටම ওই කියන නිස්සද්ද දැන්න ගිහිල්ලා හැකි ඉක්මනින් ගිහිල්ලා හැකි තරම් ගිහිල්ලා කොච්චර දුරට Tamanට යමක් නොකර ඉන්න පුළුවන්ද කියලා බලන එක තමයි ඊගාව පාඩම වශයෙන් කියලා දෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ උදෑසන පරයන්කේ ආනාපාන සතිය වැඩිීමේදී පටන්ගෙන විනාඩි 15ක් පමණ ගිය පසු සිරුර සැහැල්ලු වී පරයන්කේ හිඳීමේදී තිබෙන කකුල්වල අපහසුතාවයද සම්පූර්ණයෙන්ම පහ වී ගොස් කහපාට පසුතලයක් මැද ඊතා දීප්තිමත් නිල් පාට බෝලයක ආකාරයෙන් බුබුලුවමින් පෙනී ගියේය. එවිටද මට ආනාපානය මනවින් දැනීම් තිබින. නමුත් මෙම දර්ශනයේ ඇති විසිතුරු බව නිසා මදකට එය දෙස බලමින් සිටින බවක් හැඟින. ඒ වන විට මම ඇස් හැර බලන විට විනාඩි 45ක් පමණ එය දෙසම බලා ඇති බවත් ආනාපානය ගිලිහි ඇති බව පසුව වැටහිනි. ඉන්පසු නැවත සක්මනින් පසු පරයන්කයට පැමිණ විට ආනාපාන සතිය ඊතා දීර්ඝ කාලයකට එනම් විනාඩි 45ක් පමණයි සිටමි. පසුව නැවතත් පෙර කිව් එලි රටාවන් දිස්විය. එවිට මම නැවත ආනාපානයට යොමු අතර සතියෙන් යුතුව ආනාපානයම රැඳී සිටියෙමි. පසුව අද උදෑසන වනතෙක් යෙදුණු පර්යංකවලදී ආනාපානයද ඊතා අසීරුවෙන් පවත්වාගෙන ගිය අතර පෙර කිව් දර්ශන දිස් නොවිය. මේ ගැන ආවර්ජනය කිරීමේදී මට හැඟී ගියේ මම එම දර්ශන නැවත පෙනේ දොයි යන අපේක්ෂාවෙන් ආනාපාන සතිය වඩමින් ඇති බවයි. මේ කරුණ නිසා ආනාපාන සතියද වැඩිමද අසීරු වී ඇති බවක් හැඟේ. මෙය මගහරවා ගැනීමට උපදේශයක් දෙන මෙන් ඊටමත් කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම යෝගාවචරය බල්ලා තියෙන එක තමන්ගේ වැරද්දක් නිසා ආලෝකයට ආසා නිසා කැඩලයි කියලා ඒකට ලකුණු ටිකක් දෙන්න පුළුවන්. නමුත් ස්වභාව ධර්මයේ තමයි පළවෙනි වතාවට මේක පේනකොට ලොකු සිලිලාරයක් පේනවා ලොකු අලුත් බවක් පේනවා ලොකු නැවුම් බවක් පේනවා ඒකම දෙවෙනි සැරේ පේනකොට එච්චර නෑ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ වෙනකොට එන්නේ එන්නේ එන්නේ එක කොච්චර වටින දෙයක් වුණත් ඒකේ තියෙන අර දිදුලන ගතිය තෙද අඩු වෙනවා ඉතින් ඒක නිසා ඒක දිහා එකම සිද්ධිය නැවත නැවත වෙනකොට Tamanne පේන්නේ අර ඉස්සල්ලා සිබිතු ආස්වාදේ ඉතිරි සිබිතු සිලිලාරය බහගෙන බහගෙන යනවා වගේ ඉතින් සිල්ලිලාට තියෙන ආශාව නිසා මේ හිතනවා මගේ වැරද්දක් නිසාද නැත්නම් කවුරුරි හුනියමක් කරලාද එහෙම නැත්නම් මොනවාරි කර්මයක්ද කියලා හිතුවට කැමැති නෑ පිළිගන්න මොන දේ වුණත් නැවත නැවත ඇසුරු කරනකොට ඒකේ තියෙන වටිනාකම බහිනවා. ඉතින් ඒක නිසා මේ සැකේ තිබුණට කමක් නෑ මතක තියාගෙන ඉන්න ධානයකට සමවැදුනත් පළවෙනි සැරේ පොත් ලියනවා ඒ කියන්නේ. හත්තර සැරේ යනකොට නැද්දකින් විතරක් කියලා හිතනවා. වෙන මොනවත් හිතෙන්නේ නැහැ. නොද්දකින් කියලා හිතනවා. අයියෝ ඒ දවස්වල අපි මේකට කොච්චර නැටුවද? උදාහරණයක් වශයෙන් කියනවා මම හිතනවා මෙතන හිට ඔක්කොමලා වගේ ඉස්කෝලේ ගිය කය වෙන්න ඇති. මේ අත සිහිපත් කරලා බැලුවොත් දෙකේ පන්ති විභාගෙට ලැහැත් වෙන කාලේ අපිට දෙකේ පන්ති විභාගෙ කොච්චර ලොකු දෙයක්ද? ඒකට ඉතින් අම්මට තේරෙන්නේ අපිට පාඩම් කරන්න තියෙනවා අපිට දෙකේ පන්ති විභාගය කරන්න තියෙනවා කියලා. පාස් වුණාට පස්සේ දෙකේ පන්ති කියන්නේ මොකද්ද? දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ ගෑ ගන්න එපා මට දෙකේ පන්ති විභාගයට පාස් කරන්න තියෙනවා කියලා අයියෝ දෙකේ පන්තියද කියලා. හැබැයි එදා ඕනම දෙයක වගෝච්චරයි. ඒ නිසා භාවනා උගන්නකොට උනන්දු කරනට ඉස්සල්ලාම දකින්න ආලෝකයේ විසිතුරු ගොඩක් කතා කරනවා. හැබැයි ඒක දෙක දකින්නකොට තුන දකින්නකොට දුවන්න බලාගෙන කතා කරන්න ඕනේ ගහන වාරයක්. ඔබ මේක දීලාද මේ භාවනා කරන්න හදන්නේ ඕකත් ගණ්ඩ දෙයක්ද කියලා. ඒ මොකද එකම දේ නැවත නැවත දැකීම නිසා. ඒක නිසා අපි යමක් නැවත නැවතත් ආස කරන්නේ ඒක ටෙම්පරාදුවේ දමමින් මාරු කරමින් ඒ නිසායි අපිට එකම රූපෙ දිහා එක හැමදාම බලන්න බෑ. අපි රූප මාරු කරනවා. එකම සද්දේ අපිට අහන්න බෑ. අපි සද්ද මාරු කරනවා. එකම ගඳ, එකම රස, එකම පහස, එකම ධර්ම අපිට ආශ්‍රය කරන්න බෑ. ඒ හොඳම එක තමයි හොලිවුඩ් නළු ලිලියෝ විවාහ වෙන හැටි. කවදාකවත් එක්කනට වැඩි කල් ඉන්න බෑ එක්කෙනෙක් එක්ක. තුන්වෙනි එක්කන තුන්වෙනි සැරේ විවාහ වෙන්න පළවෙනි එක්කනත් එක්කම ආයසලයක්. ඒකේ ගාලල්ල. එකට ඉන්නකොට එපා වෙනවා. ඒ මිනිස්සු එක බොහොම අවංකව කියනවා දැන් ලංකාවේ වගේ මිනිස්සු නැති මූණිච්චාටින් බැඳගත්ත බෙරේ ගහන්න ඕන නිසා එකට යනවා පාරේ. ගෙදරදී රණ්ඩු කරන එක වෙනම කතාවක්. එහෙම කියන කියන්නේ අපි මේ බර්ත් ඇනිවර්සරි එක වගේම මැරේජ් ඇනිවර්සරි එකත් ගත්තයි කියලා කියන්නේ. ඒක නෙමෙයි බොරුව යන්නේ මොකද්ද නොදකින්න ඔපතන් කියන තමයි දෙන්න ඉන්නේ. ඒ බැන්දට පස්සේ හැටි. ඒකත් පොඩ්ඩක් මතක තියානින්න මේක බුදුරජාණන් වහන්සේ නිවන් පෙතක් කරලා තියෙනවා. ඔබ එකක් කරගෙන නැවත නැවත බලපන් එතකොට එපා වෙනවා. එකින් එකට පැන පැන බලපන් ආසාව වැඩි වෙනවා. සංසාර කියන්නේ එකින් එකට පැන පැන බලන එක හැම වෙලාවම ආසයි. එකම දිහා නැවත නැවත බලපන් එපා වෙනවා. නිබ්බිදාව කියනවා. නීරස වෙනවයි කියනවා. ඒකාකාරී වෙනවයි කියනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඇත්තම සරුවච්චන්හන්සේගේ බණ අහපු නැත්නම් කාටවත් වෙන්නේ එකම දිහා නැවත නැවත බලනකොට ඒකේ එපාවීමක් පහළ වෙනවා කියන එක දකින්නේ නුවණින් බුදුබණක් අහපු කෙනෙක් විතරයි. අනිත ඔක්කොම කරන්නේ දේ මාරු කර කර රසවින්දනය වැඩි කරන්න හදනවා. ඒක නිසායි මේ වෙළඳ පොලේ බඩු හැම වෙලාවෙම වෙළඳ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙනස් කරනවා, පැකින් එක වෙනස් කරනවා, මිල වෙනස් කරනවා. එහෙම කරුව නැත්නම් වෙළඳ වෙළඳාමක් නැහැ. ඉතින් ඒ නිසා මේක වෙන්න ඇත්තේ අර තිබුණු ආලෝක සිලිලාරේ පළවෙනි දවසේ ලොකු ළඟාවීමක්, ලොකු ජයග්‍රහණයක් කියලා හිතුණාට ඒකම දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ පේනකොට ඒකේ තියෙන සිලිලාරේ නෑ. ඒක නිසා යෝය කන්නාඩි දැම්මට පස්සේ කට්ටිය දික්කසාද වෙන්නේ. කන්නඩි නැති වෙලා වෙනම් අම්මෝ ලබනම වංශාන්ද සේසෝ මී ගුණේ නාගේ කන්නඩි දාපු දවසේ බුදු අම්මේ මේක දිහා බලන්න බැරි තරම් අප්සෙට් ඊට පස්සේ බැරිද කියලා අහනවා දික්කසාදේ හොඳම වැඩේ තියෙන කන්නඩි දාන්න නැතුව ඉන්න එකයි එතකොට බොහෝ කාලයක් දික්කසාදේ කන්න පුළුවන් මේ බුදුහාමුදුරුව අපිට තියලා තියෙන කන්නඩි කුට්ටම දැම්මට පස්සේ මේ සංසාරේ ලපනම වංශාන්ද සේ හරියන්නේ මේක හැමදැනම ආවාට ගියාට ආවාට. දැකපු දවසේ relinquishment එපා වීම, නීරස වීම, විරංජනය, ක්ෂය වීම, වැය වීම වෙනවා. එතකොට භාවනා නොකරන අය වෙන්නේ මේක කොහාල කන්නේ කතා කතා කරනවා. මෙච්චර මේ ලස්සන ලෝකේ, සුන්දර ලෝකේ මේ මොනවද කතා කරන්නේ කියලා. ඉතින් ඒකට හිත හදනවයි කියන එක පාලි සාහිත්‍යයේ බුද්ධ ජානසේ දේශනා කරපේක ඔය පදනමේ යන්නේ. අනික සියලු සාහිත්‍ය යන්නේ හැමදේම අලුත් කර කර පෙන්නන. ටෙම්පරාදු කර කර මම කියන්නේ කොත්තු රොටි කියන එක දන්නවද? කොත්තු රොටි කියලා කියන්නේ වරණ ජරාව ඔක්කොම වැරට ගහලා ගහලා ගහලා ටෙම්පරාදු කරලා දෙනවා. ඒක හින ගණන්. අර ගුණ දාති ඔක්කොම එකතු කරලා ටක ටකස් ටක ටකස් ගහලා ගහලා ටෙම්පරාදු කරලා විකුණනවා. එකම දේ ඕනම දෙයක් අරගෙන එකම දේ නැවත නැවත පාවිච්චි කරලා බලන වස්තුවේ කිසි ಗುಣ වෙනසක් වෙන්නේ තමන් බලන අගයන් ආඩම්බරයන්ගේ ගණ්ඩ දෙයක් නැති තරම් එපා වෙන ගතියක් ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ ආශාවල් සීමිත ප්‍රදේශයකට අඩු කරලා ඒක ළඟින් ඇසුරු කරලා බලන්න ඇසුරු කරන්න කරන්න එන්න එන්න ඒකේ එපා වෙනවා අන්න එහෙම එපා වෙන්න දෙන්නේ නැතුව දිගට කරන එකට යෝගාවචරයි කියනවා එපා කරන මිනිහා මොකද කරන්නේ? ගුරුවරයා මාරු කරනවා, කමටහම් මාරු කරනවා, කර්මස්ථාන මාරු කරනවා, භාවනා ක්‍රම මාරු කරනවා. ඇත්තටම භාවනා හරියනවා. හරියට එයා බලාපොරොත්තු වෙන්නේ හැමදාම සිල්ලිලාරයා. සිල්ලිලාරේ නෑ. එනිසා මේ පැති දෙකම ඇතුව කරගෙන යන්න කරන ගියාම තමයි තේරෙයි. මේ විපරිණාමය වැටහෙන එක කාලකන්නිකම. උනන්දු කරන එකක් නෙවෙයි. වැටෙන්න වැටෙන්න තමන් පච වෙනවා. වැටෙන්න වැටෙන්න තමන් පෙරදුනා වගේ වැටෙනවා. වැටෙන්න වැටෙන්න නීරස වෙනවා. ඉතින් ඒක ලෑස්තිලා ගිය එකනා නම් දන්න වැඩි හරි කියලා. ලෑස්තිලා ගියේ නැති එකනා ගුරුවරු මාරු කරනවා, කමඨාන මාරු කරනවා, කර්මස්ථානාචාරි වර්ණ කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා. ඒකෙන් වෙන්නේ කබලෙල්ලිපට වැටෙන එක. ඒ නිසා මම දකින්නේ මේ ප්‍රශ්නේ එයාට තිබිච්ච ආලෝකයේ සිල්ලාරේ අඩුවීමක් නෙමෙයි තියෙන්නේ. ඒක නැවත නැවත දකිනකොට ඒකේ පිළිබඳව තිබිච්ච ಗುಣ කතනේ අඩුවීමක් විතරයි. පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී සතිය පැවැත්විය හැකිය. දකුණ හා වම් පාද වශයෙන්ොත් එක් එක් පාදයේ එසවීමත් බිම තැබීමත් සතියෙන් කළ හැකිය. හැරෙන විටද සතිය පැවැත්විය හැකිය. සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ ඉඳගත් විට ඊතා කුඩා අංශු අනන්ත සංඛ්‍යාවක් කැරකීවිත් පුනීලයකට ජල පුනීලයකට ආකාරයකට ඇතුල් වෙනවා ඇතුළට වැටෙන ආකාරයක් පෙනේ. ඒ විටත් ඉන් පසුවත් හුස්ම රැල්ලෙහි සතිය පිහිටුව හැකිය. පරයන්කේදී පිටේ ඉහළ දෙපැත්තේ මාංශ පේශී දෙක මදක් වේදනා දේ. එය පරයන්ක භාවනාවට යම් බාධාවක් ඇති කරයි. අතීතයේ එනම් අවුරුද්දකට පමණ පෙර සිදු වූ සිදුවීමක සිද්ධීන් යම් තරමකට පසුතැවිල්ලක් ලෙස පරයන්කයේදීත් සක්මනේදීත් විටින් විට මතකයට නැගේ. මෙය භාවනාවට බාධාවකි. එයින් යම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදු වූ බව මතක් වේ. ඉදිරි උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ මූලිකම නම් මතකට මත ප්‍රකාශ කරලා තිනවා සක්මනේදී පුළුවන් සතිය පිහිටවන්න කියලා. නමුත් බලනකොට හොඳට භාවනාවක් වෙලා තියෙන පරියන්කේ. ඒ පරියන්කේදී මේ පේන තොරතුරු මතුවෙන ටික දේවල් පිළිබඳ පූර්ව නිගමනයක් නිසාද කොහොද ඒක අව탁සිරු කරලා තිනවා. නමුත් භාවනා කිසි පඩු අඩුපාඩුවක් පේන්නේ නැහැ සක්පරියංකේදී. මේ විදිහටම යන්න අරින්ද පරියංකේදී ඔක්කොම එතකොට අර තිබිච්චි ගොජේ යාට පැහෙන ටිවල් කොහොම එන්න පටන් ගනි. ඒක දිහා බලන්න අනුන්ගේ දෙයක් වාගේ. පරතෝ සංකල්පෙන් බලන්න බලලා මේක හොඳ බලන්න යන්න තිබා නරක මනින්න යන්නත් ඕනේ. එන දෙන්නේ එන්න දුන්නොත් මේක හරියට තුවාල එක සැරව එළියට ගන්නවා වගේ. එතන නයික් කෑවට පස්සේ ඒ තුවාලෙන් අර ඕජාව එළියට එන්න ගන්න වගේ ඒවා ගඳයි ඒවා ජරාව. නමුත් එnde එnde එnde එnde ඇතුළේ පිරිසුදු වෙනවා. ඒ නිසා නයි සර්පවිෂෝ කාවට පස්සේ මුණත බේරලා තුවාලේ මුණත බේරලා වටේට පත්තු ගන්නවා. අර්ග මිරික මිරික මිරික මිරික මුඛෙන් එළියට දානවා. ප්ලාස්ටර් අලවන්නේ නැහැ සිංහල ක්‍රමයට. මේ එළියට එන එක හරි හොඳයි. ඒක අර මානසික අසහන පරණ තියුණු කර්ම මේ දෝෂ ක්ලේශාවරණ එළියට එන්න පටන් ගන්නවා. මැනලා කියලා බැලුවොත් ඒවා කෙලෙස් වශයෙන් කුණු වශයෙන් තමයි පේන්නේ. නමුත් ඒව ගැන තැවෙන්නේ නැතුව දුක් කරදර ගන්න නැතුව අනුන්ගේ ස්වරූපයක් අනුන්ගේ දෙයක් විතර බැලුවොත් ලොකු සුවසේවාවක් සිද්ධ වෙන බවක් লীලා තියෙන වයින් පේනවා පරියන්කේ. නමුත් විනිශ්චයක් දීලා තියෙනවා පරියන්කේට වැඩිය සක්මන හොඳයි කියලා. නමුත් තොරතුරු දිහා බලනකොට මට නම් අහගෙන ඉන්නකොට පේන්නේ පරියන් සක්මන්ට වැඩිය පරියන්ක හොඳට වෙලා තියෙන නිසා තෝරන්න බෙරන්න යන්න එපා විනිශ්චය කරන්න යන්න එපා. එහෙමම යන්න අරින්න යනකොට ටික කාලයක් ওই විදිහට කුණු එළියට ගියාට පස්සේ තමයි ඇතුලේ සාන්තිය තේරෙන්න පටන් ගන්නේ. ගරු ස්වාමින් වහන්සේ වෙනදා ආස්වාස ප්‍රස්වාස තුනී වී නැති වී යන වාසයේ දැනෙන විට උඩුකය තද වී හිර වී යනසේ දැනුනි. මුළු ශරීරයම රත් වෙන ගතියක්ද දැනුනි. මෙසේ සිදුවේ වෙනත් දේශගුණයක ඇති රටකදීය. මීට අමතරව උඩුකය මීට අමතරව උඩ සිට බිමට වැටෙන්නේද ශරීරයේ චලනයක්ද දැනුනි. නමුත් පසුගිය දින දෙක තුල ආස්වාස ප්‍රාස්වාස තුනී වී යන විට උඩුකයේ තද කිරීමේ ගතියක් දැනුනේ නැත. මම ඊතා උවමනාවෙන් නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. එවිට හුස්ම යන්තම් දැනුනි. මේ වන විට තදින් දාඩිය දැමීමට ගති. මම එවිට ඇති වූ වාසේ මෙය නැති වූ යෙමි සිතමි. තවමත් නාසිකාග්‍රය වෙත සිත යොමු කරමි. දාඩිය දැමීම ක්‍රමයෙන් නැති වී යයි. මෙම දාඩිය දැමීම මට දැන් පුරුදුය. ශරීරයට එන ශරීරයට එය මනසට සැහැල්ලු ගතියක් දැනේ. ශරීරයට සහ මනසට සැහැල්ලු ගතියක් දැනේ. විටින් විට බල්පත් වෙනවාසේ S2 S2කින් දැනේ. එයද නැති වී යයි. යටිපතුල් වල නලියන ගතියක්ද දැනුනි. එයද ක්‍රමයෙන් නැති වී යයි. අද දවල් කෑමට ප්‍රථම හොඳින් භාවනා කිරීමට හැකිවිය. මට තව තවත් උන්නාස්නෙම උන් අස්නෙම සිට භාවනා කිරීමට සිතුනි. අද දින යටිපතුලේ ඇති වූ නලියන ගති දැනුනේ නැත. තවමත් වරින් වර සිතුවිලි ඇති වී නැති වී යයි. ඔබ වහන්සේ භාවනා වැඩසටහන් වල දෙන කමඨහන් උපදෙස් මම මීට ප්‍රථම අසා ඇත. ඒවා මට ඊටාම ප්‍රයෝජනවත් විය. ඔබ වහන්සේ මෙම කරගෙන යන වැඩපිළිවෙලට වැඩපිළිවෙල සාර්ථක වේවායයි පතන අතර නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේකේ අතර ප්‍රශ්නයක් නෑ අහගෙන ඉන්න හොඳයි. බලාපොරොත්තුවක් තියෙන ගතිය අපේන හැමදාම එක විදිහට වෙයි කියලා වගේ මුලදී. නමුත් පහු වෙනකොට ඒ ප්‍රකාශයත් අයින් කරගත්ත ගතිය අපේන තියෙන නිසා දිගට මේ විදිහට කරන්න කවදාකවත් එකම දේ මුළු ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම දවසක දෙසරයක් වෙන්නේ නෑ. ඒ දිනේ හිතුවා කියලා හිතාන කරන බලන නිසා එම් පේන්නේ නැත්තම් ලෝකෙ වෙච්ච දේ ගියා ගියාමයි ආය කවදාකවත් එන්නේ නැහැ. අලුතින් දෙයක් එන්නේ අර පරණ සංඥා ටික අපිට අරකටත් ඉහෙඳ තියෙනවා පරණ මතකෙන්. ඒ නිසා හැම වෙලාවෙම අලුත් වෙන්න අරින්න එන ඕනම දෙයක් ප්‍රകൃතිය නම් ඇත්ත නම් ඒක නිවන වගේ. හිතලා ඔළුවට දාගත්ත දේවල් නම් කක්කම තමයි. නිසා වෙන දෙයකට ඕන දෙයකට ලෑස්තිලා දිගට යන්න එතකොට මේ වගේ දිගින් දිගට හරි සවිස්තර විස්තරයක් දෙන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා මේක හොඳයි කියලා කියයි. ගරු ස්වාමින් වහන්සේ භාවනාවට ආදුනිකෙක් වන මම ඔබ වහන්සේගේ උපදෙස් වලට අවනතව ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. මාස 6ක පමණ කාලයක් සිට රාජකාරී දිනවල පැය දවස් 3-4ක් පමණ රාජකාරී අවසන් කළ අවසන් කර ගෙදර යාමට පෙර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගොස් මට හුදකලාවම පැයක් පමණ භාවනා කරමි. වරහන් ඇතුළේ තියෙන 5:30 සිට 6:30 දක්වා. විනාඩි 15ක් ගිය පසු ඊතා පහසු බවක් දැනේ. මනවින් ආනාපාන සතිය පෙනේ. නමුත් කිසිම එලියක් හෝ වෙනත් කිසිම දෙයක් නොපෙනේ. පහසු සංසුන් බව පමණක් දැනේ. නමුත් මට මෙම වැඩමුළුවල සහභාගී වී ඊට වඩාත් දේහි බලාපොරොත්තු නිසාත් ඊට වඩාත් දෙයක් බලාපොරොත්තු නිසාත් පෙර කී සතිය පවත්වාගත නොහැකි වී ඇත. හිත හිතා බලාපොරොත්තු නොවෙමි. නමුත් හිත යටින් සියුම් ආසාවක් ඇත. පෙරට මෙන් වැඩි යමක් මට මෙහිදී ලබාගත හැකි හැකි කියා. මෙම සිතුවිල්ල බාධාවක් වී ඇත. ඉදිරිය ඉදිරි ගමනට. මෙය මගහරවා ගැනීමට ඔබ වහන්සේ කාරුණික අවවාද බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඉස්සල්ලා <coughs> මේ විවේකීව රාජකාරී කරන විවේක වේලාවදී අපි රූප ධර්ම ගැන ආනාපාන ගැන බලබලා හිටියා. දැන් ඊට පස්සේ ඒක තුනි වුණාට පස්සේ මේකට ආසාවල් හිතවිලි ආදී නාම ධර්ම පේන්න පටන් ගන්නවා. ඉතින් අරකම සිවුම් වීමක් තමයි මේකේ තියෙන්නේ. නමුත් මේ නාම ධර්ම පේනවා ජයග්‍රහණී දේවල් නෙවෙයි. පශ්චාත්තාප වෙන දේවල් එහෙම නැත්තම් තමන් ඉස්සලා හොඳ නැහැ කියලා හිතපු දේවල් ආසාවල් තමයි. නමුත් දැන් තමන් දිහා තමන්ටම පේනවා. යට උඟාක් වැඩ වගේක් යනවා. එකින් එක එකින් එක ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ ගැලවි ගැලවි ගැලවි ගැලවි යනවා. එතකොට අර ඉස්සර වගේ ලොකු ගොරෝසු දේවල් හම්බ වෙන්නේ නැහැ. නමුත් Taman දන්නවා දැන් මේ පේන දේවල් ඇත්ත පේන්නේ කියලා. මවාගත්ත දේවලුත් නෙවෙයි. ඇති හැටිය නම් දිගට දිගට දිගට දිගට කරගෙන කරගෙන යන්න ආයසර කර ගොරෝසු දනොත් එයි. නමුත් වැඩියෙන් වැඩියෙන් සිද්ධ වෙන්නේ ලුණු gediy උපමාව තමයි. ගොරෝසු ගොරෝසු පොතු ගලවන්න ගලවන්න සියුම් සියුම් පොතු යට තියෙනවා. ඒක නිසා දිගට කරන්ඩ සමහර වෙලාවට සතිය පිළිබඳ සැක හිතෙනවා. මම සතියෙන්ද ඉන්නේ කියලා ඒ තරමටම බලනකොට අර ඉස්සර සතිය පිටවන්න ගත්ත ප්‍රයත්නේ නැතුව ඉබේම සතිය වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒකට කරගෙන යන්න වැඩ යන්න ඇරලා සතියෙන්ම පෙන්නලා දෙනවා අසතිය. හිතවිලිය නැහැටි, ආසාවල් නැහැටි, කෙලෙස් නැහැටි. ඒක සතියේ උත්කෘෂ්ඨ සේවාවක්. විශිෂ්ට සේවාවක්. ඒවත් වැඩි වැඩියෙන් දකින්න දකින්න දකින්න දකින්න පාලනයෙන් තොර ගතිය Tamange සුභසිද්ධිය සඳහා නොවන ගතිය මේවා වෙන්නම න්‍යාය පත්‍රයකට වැඩ කරන ගතිය තේරෙන්නේ. ඒක කවුරුත් පෙන්ලා දුන්නොත් නම් විලිලැජ්ජාවක්. නමුත් Tamanne පේන්නේ Tamange කණ්ණාඩියෙමයි. ඒක නිසා මේක ප්‍රගතියක් විදිහට සලකලා ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සමතය මුල් කරගනිමින් භාවනාව කරගෙන ගිය කෙනෙක්මි. ආනාපාන සති භාවනාවෙන් පටන්ගෙන හුස්ම අරමුණු කරගෙන සිටිනා විට මා ක්‍රමිකව වතුරක ගිලෙන්නාක් මෙනි. ඉහළ නගින සිත මා ඊතා ආලෝකමත් නිස්සලංක වටපිටාවක සිටිනාමෙන් දනවයි. මෙසේ විනාඩි 20ක් පමණ සිටිනා සිත ක්‍රමයෙන් ක්‍රමයෙන් නැවත ඉහළට නගින බව වැටහේ. වටපිටාව සඳපායා ඇති පොහෝ දිනක වැලි මළුවට එම සඳ එළිය වැටුණාසේය. නැතහොත් කරල් කපන්නට ආසන්න කුඹුරු යායක්සේ රන්වන් පැහැතිය. මට මගේ කය නොදැනේ. සිතගත දෙකම නිසොල්මන්ව තිබෙන අතර වටපිටාවේ ශබ්ද ඇසේ. නමුත් සිත ඒවාට නොගොසින් සමාධිමත්ව පවතී. මගේ ගුරුතුමා කීවේ ඔබ ධානයන්ට නගින බවත් දැන් ඔබ දැන් ඒවා වශී කළ යුතු බවත්ය. ඒ අනුව මා විනාඩි 3ක් 5ක් 20ක් වැනි කාල පරාසයන් අදිෂ්ඨාන කරමින් එම ධානයන්ට සමවදමින් ඉන් බසිමින් මාස 3ක් පමණ භාවනා කරමි. පෙර දිනමා ඔබ වහන්සේගෙන් ඇසුවාසේම දෑස් වසාගෙන විනාඩි 2ක් 3ක් පමණ සිටිනා විට මෙසේ සිත ඉහළ නගින්නට පටන් ගනී. එසේ ඉහළ නගින සිත වලාකුළු තරු වැනි දෑ පසු කරමින් යන බවත් කිසිවක් නොමැති ශාන්ත පරිසරයක නැවතත් පිහිටන බවක් මට දැනේ. මෙලෙස පැය පැය භාගයක් පැයක් වුවද නිස්කලංකව සිටිය හැකිය. වර එක මා ඊතා වේගයෙන් පහළට කඩා වැටෙන්නාක් මෙන් දැනෙන විට හදවත දැඩි ලෙස ගැහෙන්නට පටන් ගනී. ඇත්ත වශයෙන්ම ඇස් ඇර සැබෑ ලෙසම මා ඉහලින් වැටුණාදැයි වර එක පරීක්ෂා කර බලමි. මන්ද මා එපමණකටම තිගැස්සෙන බැවිනි. ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පවසා සිටිසේ මම දින දෙකෙහිම මා දැස් පියාගෙන සිටිවිලි මනසින් සිටිවිලි මසිතට එන්නේ දැයි පරීක්ෂා කරමින් සිටියෙමි. සිතිවිලි හඳුනාගත් වහාම ඒවා අතුරුදන් වේ. නැවත බොහෝ වේලාවකින් සිතිවිලි එක දෙක මතුවේ. ක්‍රමිකව නොසල්මන් වන සිත නිස්කලංකව පවතී. වරක බෙල්ල ළඟින් ඉහළට යම් බාධකයක් බිඳගෙන යන්නාසේ ෂණිකව සිත ඉහළ නගී. එවිට එය මාහට පාලනය කරගත නොහැකිසේ වමට දකුණට චලනය වෙමින් ඉහළ නගින අතර පැය භාගයක් පමණ සිට නැවත දැස් ඇරේ. නිින්ද නොගිය බව නම් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ නමුදු පුටුවක් උඩ නිින්ද යන අවස්ථාවකසේ බෙල්ල ළඟින් තිගැස්සෙමින් සිත ඉහළ නගින්නට පටන් ගැනීම ආනාපාන සති භාවනාව පටන්ගත් කාලයේ තිබුණාට පසු මාස ගණනකින් මෙසේ මතුවිය. ස්වාමින් වහන්සේ ඉදිරි භාවනාවට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. මා විදර්ශනා මාර්ගයේ යාමට ඊතා කැමැත්තක් ඇත. එය කෙසේ සිදු කළ යුතුදයි කාරුණිකව පහදා දෙනසේක්වා. මේක කියලා තියෙන විදර්ශනා කියලා හිතාගන්න සැකනම් ආස්වාද ප්‍රසවාස ළඟ ළඟ මිනිහි කරන මොකක්වත් වෙලා නැහැ. මේ මූලික විනිශ්චයක් තියෙනවා තද බල වරද්දාගෙන ලේසි උත්තරයක් තියෙන්නේ ආස්වාද ප්‍රසවාස මිනිහි කරන. ළඟ ළඟ මිනිහි කරන මොනවත් වෙන්නේ නැහැ. ඔය මේ සමතයක් කියලා ඔලුවට දාගෙන කවුද කියප එකක්ද මන් දන්නේ හිතාගත් එකක් දන්නේ ලස්සනට භාවනාව ගිහිල්ලා තියෙනවා මෙනේ කියලා නැහැ අරමුණෙන් ගොඩාක් ඈත් වෙලා හිතවිලි මනෝලෝකයක් ගත කරලා තියෙන නිසා නිතර ළඟ ළඟ ඇතුල් වෙනට ඇතුල් වෙනවා පිට වෙනට පිට වෙනවා කියන අනිත් එක සක්මන් කරන්න ඔය එකක්වත් දෙන්නේ ඔක්කොම කෝලම් තියෙන්නේ ඉඳගෙන මම හොඳ ධානකාරයෙක් කියලා ඇඳගත්තර වගේ තමයි ඊට පස්සේ ඉතින් යනවා මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදද එන්නේ කියලා ඇස් දෙක වහගෙන රවුම ගිහිල්ලා ආපහු ඩොග් ගාලා හිටපු තනම. එසා කරුණා කරලා මෙනෙහි කරන්න. මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න ඇති වෙන්න ධක්මං කරන්න ඒකල මේ මිනිසෙක් වෙන්න බලන්න. බොහොම ලස්සන භාවනා ගිහිල්ලා තිනවා සෝරි සෑහෙන්න විඳවලා තිනවා. මේ ප්‍රകൃතියම අමතක වෙච්ච නිසා මෙනෙහි නොකළ නිසා සක්මන් නොකළ නිසා මේ වගේ දෙයක් කවදාක සක්මනේදී වෙන්නේ නැහැ. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් හොඳයි අපි පැයකමාරක විතර වගේ කාලයක් කරන් තිනවා. සාධාරණයි මොකද අපිට ඊයේ දවසෙත් අපිට මේ එකතු වෙච්ච තෝගෙත් අද කරන්න එපායි. ඒක නිසා අපි වෙන්තිමින් පස්සේ විනාඩි 40ක පමණ කාලය 35ක පමණ කාලයක් තියෙන අපිට සක්මනට අපි තුනට නැවත එකතු වෙනවා පරියන්ක භාවනාවට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.